නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භික්ඛවේ ආනාපාන සති භික්ඛවේ වදාමි හිතක්කුපච්ඡේදායාති තී කෞරණීය යෝගාචර සංග්‍රහයෙන් අවසරයි අපි අනිකුත් උපාසක මහතුරුත් ඉදිරිපත් කරගෙන නිවාසිකයන් වශයෙන් මේ සතිපතා පවත්වන ලබන ධර්ම දේශනා අවස්ථාවටයි මේ එළඹිලා තියෙන්නේ ප්‍රාස්පත දවසේ. ඉතින් අපි මේ තාක් කල්ලේ කරගෙන ආපු ධර්ම දේශනා මාලාවක් නැත්නම් දේශනාවලියක් වශයෙන් පවත්වාගෙන තියෙන්නේ. ඊවතාව අපි 43 වෙනි දේශනාව ඉදිරිපත් කරගත්ත අද අපිට තියෙන්නේ ඒ දිගේම 44 වෙනි දේශනාවයි. මේ 44ම සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ මේ ගිහ සූත්‍රය කියන වටිනා සූත්‍රයක් උදාන පාළිය සඳහන් ඒක අපි කලින් අවස්ථාවල කීපතාව මතක් කරගත්තා වගේ යෝගාවචරයේකට විවිධාකාර පැති වලින් මේ කරදර වෙන්න ඉස්සරලා අවශ්‍ය කරන තොරතුරු තියෙනවා කරදරයකට වැටුණට පස්සේ වුණත් සලකා බලලා වරින් වර නිතර ඇසුරු කරමින් උකහා ගත යුතු කරුණු රාශියක් සම්පාදනය කරලා තියෙනවා. ඒ අපි දේශනාවේ නැත්නම් ඒ සූත්‍රයේ අවසාන කොටස් වලට පැමිණලා තියෙන්නේ ඒකෙදී යම් කිසි යෝගාවචරයේ තමන්ගේ මූලිකවම අවශ්‍යතාවයන් වශයෙන් තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒ වගේම සීලය දවසින් දවස දවසින් දවස තුම් කරගන්න අදි ශීල බාටපත් කරගන්න ගතිය තුන්වෙනි වශයෙන් කතා සල්ලාපවල අපිච්ච කතා ආදී කතා වලට පමණක් කතාව සීමා කිරීම හතරවෙනි වතෙන් ආරම්භන ලද වීරිය නැත්නම් දිගට වීරියවන්ත වීම සහ පස්වෙනි වශයෙන් උපනූපන් සියලු දෙයා දේ ඇති වෙන නැති වෙන සුළු ස්වභාවයි කියන ප්‍රඥාව කියන කරුණු පහ ඒක තේරුම් අරගෙන ඒකට අනුව චර්යාව තපස සූදානම් කරගත්තා නම් මූලික සුදුසුකම් කියලා අපට කියන්න පුළුවන් ඊට පස්සේ සරුවචනයි සඳහන් කරනවා මේ කරුණු පහ සපයා ගත්ත යෝගාවචරය විසින් උත්තරින් මේ මතින් මේකට එහා ගිය තවත් කරුණු හතරක් අභිවෘද්ධිය පතාගෙන අර කරුණු මතින් ගොඩනගාගත යුතුයි. ඒ මොනවද? අසුභම් භාවේ තබ්බා රාගස පහනාය. මෙවැනි ජීවිතයක් ගත කළත් අර විද්‍ය කරුණු සම්පාදනය වුණත් ඒ පුද්ගලයාට නිතරම මේ රාගය නැත්තම් මේ ආශාව මේ දැඩි කැමැත්ත නිකන් මොහොත අයින් රැළ ගහනවා වගේ නිට්ටරෝම වදිමින් පවතිනවා. ඉතින් විටක එහෙම නැහැ. රැළ තම සංසිද්ධියක් පේනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මේ රාගයේ සංසිඳුනයි කියලා ඒක ඕනම වෙලාවක එන්න පුළුවන්. ආවට පස්සේ Tamanට නොතරම් වෙන අර කලින් කියාපු අසු කරන කල්යාණ මිත්‍රයන්ට නොතරම් වෙන, Tamanගේ සීලයට නොතරම් වෙන, Taman මෙතෙක් කල් ඒ දසකතා වස්තු වලින් රැකගෙන ආපු වචී සංවරයට නොතරම් වෙන, තමන් අරමුණ ලද වීර්යයට නොතරම් වෙන උපනූපන් සියල්ල ඇති වී නැති වී යන සුළුයි කියන ප්‍රඥාට නොතරම් වෙන විදිහට ඒ රාගය තමන් හෙලාද තමනවා. ඒක නිසා භයානක සතුරේ. නිසා නිතරම එවැනි රාගයක් එනකොට ප්‍රයෝජනය ගැනීම සඳහා අසුබේ භාවිතා කළ යුතුයි. ඊගාවට මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පච්චේදා පහනායි. ව්‍යාපාදය නැත්තම් නුරුස්නා ගතිය අර විදිහේ රාගය දුරු කිරීම සඳහා කසපට ගසාගත්ත දැඩි එල්ලයක් ශික්ෂණයක් ඇති කෙනාට නුරුස්නා ගති එහෙම නැත්නම් ගැටුම් ඒ වගේ මෙහෙම නොකරන අය පිළිබඳ වැරදි දකින්න ගති එහෙම නැත්නම් මේ දේ මේට වැඩිය පිළිවෙලට තියෙන්න ඕනෑ කියලා ඒ අකුරට වැඩ කරන්න ඕන ගති තාමත්ව ධර්මව පහළ ඒ පහළ වුණාට පස්සේ කිසිම වෙනදට අදාළ නැති පුංචි කොහෙදෝ කොනක තියෙන කාරණාවක් අල්ලාගෙන ඉතින් අර ශීලයක් කඩාගෙන, කල්යාණ මිත්‍රත් නැති කරන, රාගයත් පහල කරගෙන නානා ප්‍රවිධිය ව්‍යසන කරගන්නවා. ඒ තියෙන්ති ගිය පොළඟා උගීම වලිය අල්ලාගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඒකල මැරලා යනවා කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි බලනකොට මේ තමන්ම අර දැඩි රාග ප්‍රහාණය පිණිස දැඩි ප්‍රතිපත්තියකට පෙළඹිලා කටයුතු කරනකොට එවැනි ප්‍රතිපatti නොකර නැත්තෝ හෝ එහෙම නැත්නම් Tamanට සහයෝගය නොද නැත්තෝ වුණාටම ඒ එන තරහ මහ පුදුමයි. ඒක මේ සාමාන්‍ය කාම ලෝකේ එන තරහටත් වැඩි කියලා කියන්න පුළුවන්. මොකද ඒ ඊටම ශීඝ්‍රයෙන් ඇවිල්ලා ගියාට බොහෝම ඉහළ තැන් වලට යන. බොහෝමත්ම තියුණු වෙනවා. සියුම් වෙනවා. මේ අනික් වෙලාවට හිතා ගන්න බැරි වැඩ මේ කෙරෙන්න ඉඩ තියෙන නිසා නිතරම මෛත්‍රී භාවනාව කෙරෙන්න ඕනේ. ඒ මේ ගමනක් යනකොට ඉසිකක්මක් එයි කියලා හිතලා බාම්කුප්පියක් අර මේ ගමන් මල්ලේ දාගෙන යනවා වගේ නිතරම මතක තියාගන්න වෙනවා මේකට මේ gedara තියුණු බඩු ඔක්කොම කවුරුත් නැති වෙලාවක හොරු වැදිලා විනාශ කරා වගේ තමයි මේ ද්වේෂයක් ආවට පස්සේ ආය මොනවත් හිතු කරන්නේ හඳුන් කැලයක් කිනි ගත්තා වගේ කියලා කියනවා හඳුන් ගහ කොච්චර වටනකම තිබුණත් කැලේට ගිනි ගත්තට පස්සේ ඉතුරුන අඟුරේ දුන්න මෙදෙල් අඟුරුද හඳුන් අඟුරුද කියලා වෙනසක් නැහැ අඟුරු අඟුරු. ඒ ගිනි ගන්න ඉස්සෙල්ලා ඒක පුදුම වටිනාකමක් තියෙන වෙන කැලේකට වැඩිය. ගිනිගත්තට පස්සේ මොකක්වත් නැහැ. ගෑවෙන ගෑවෙන තැන කෙලසන ගතියක් තියෙන. නිසා නිතරම මෛත්‍රිය වඩන්න. ඉතින් අපි පසුගිය වාර තුනේම මේ විශේෂ සිද්ධි නිසා අවශ්‍යතාවය නිසා මේ මෛත්‍රිය පිළිබඳව දීර්ඝ විවරණ සකස් කරන්න යෙදුණා. අපි ගියේ පාර සෑහෙන දුරට ඒකේ මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩන හැටි දිහාවට ගියා. නමුත් මට හිතුණා අද ඊගාවට තියෙන මේ ආනාපාන සතියේ විතක්ක කපන ගතිය කියන දවසේ මාතෘකාට යන්න ඉස්සෙල්ලා මේ මෛත්‍රී භාවනාව පිළිබඳව අපේ තේරවාදේ නැත්තම් කියනවා කොටිම කියනවා අටුවාචාරින් වහන්සලා ඉදිරිපත් කළ තියෙන ක්‍රමය සම්පින්ඩණය කරලා මේ මාතෘකාවෙන් අපි ඊගාවකට පියවර මනින්න. ඉතින් ඒකෙදී අපි පසුගිය වතාවල මතක් කරගත්ත විදිහට මේ මෛත්‍රී පටන් ගන්න ඕන කොතනින්ද කියන එකේදී වාද කරලා ඒක සඳහන් කරලා තියෙනවා. අර්පණා සමාධියට යන්න නම් මෛත්‍රිය පොදු සත්ව සංඥාවේ පිහිටන්න ඕන. නමුත් අර්පණාවට අර්පණාට නැත යන්නම බෑ. නමුත් හැම කෙනාම මේ විදිහට අර්පණාව පිහිටන්න තරම් පසුබිමක දැනුමක සූදානමක ආදීනව සැලකීමක නැහැ. ඒ නිසා එවැනි කෙනාට අර්පණා සමාධියකට යන්න අවශ්‍ය කරන උපචාර සමාධියක් එහෙම නැත්නම් පොළොගේ පොළ සකස් කර දීමක් පිටිය සකස් කර දීමක් කරන්ඩ ඉස්ලාම Tamanට මෛත්‍රී කර ගැනීම යෝජනා කරනවා ඒ අටුවාචාරින් වහන්සේලා. ඉතින් ඒකෙදි සඳහන් කරනවා ඒක බුද්ධ දේශනාවේදී එහෙම සඳහනක් නැහැ. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාවේ අර්පණා සමාධිය නැත්නම් 1 2 3 සමාධියට යන හැටි. ආන්නේ විදිහට යන්න පුළුවන් නම් පටන් ගන්නකොටම සියලු සත්වයන් කෙරෙහි මේ මෛත්‍රිය පතුරවලා යන්න පුළුවන් නම් ඒක හොඳයි. බැරි නම් අපසර පියවරක් ගිහිල්ලා ඉස්ලාම තමන්ට ලෝකේ තමන් තමයි තමන්ට වැඩිම මෛත්‍රී කරන කෙනා. ඒක නිසා අත්ත කුසලයේ සලකලා තමන්ට මෛත්‍රී කරන්න. මේ මෛත්‍රී කරනකොට එකක් තමයි මේ මෛත්‍රියට රාගය වංචනික වශයෙන් බාධා කරන ඒක නිසා මේ ප්‍රිය වස්තු ප්‍රිය කෙනෙකුට පටන් ගන්න නැතුව Tamanට පටන් ගන්න කොටත් Taman දැනගන්න ඕනේ මිත්‍ර ස්වරූපයෙන් ඇවිල්ලා රාගේ වංචා කරනවා. ඒ වගේම වෛරය, රිල්ඩ රෝග, මානසික රෝග සහ මේ දේවල් එක ගැටෙන ගති කියන මේ හතර මේ ද්වේෂ වශයෙන් ඇවිල්ලා බාධා කරනවා. ඒ නිසා ඒවා දැනගෙන Tamanට මේ වෛර නැත්තේක් වේවා හෝ ද්වේ රාග කායික රෝග නැත්තේක් වේවා මානසික රෝග නැත්තේක් වේවා නැත්නම් මේ ලැබිච්ච සැප සම්පත්තික ලද දෙයින් සතුටු වීම කියන එක කල්පනා කරලා ලද දෙයින් මම මේ ලැබිච්ච සැප සම්පත් වලින් සුවසේ ජීවත් වෙන්නේ වේවා කියන විදිහට ඒ තමන්ගේ අත්බා මේ සුඛී අත්තානම් පරිහරාම කියන එක හෝ අරගෙන මෛත්‍රී කරන්න කියන එක ඒකට අද එදා කිව්වා වගේ හොඳට හිත තෙද ගැන්විලා එනවා නම් අර තිබුණු කටුසර ගතිය, ගැටෙන ගතිය නැතුව සුමුදුව යනවා නම් ඒක ඇත්තටම ඒ ඒ ද්වේෂයට බර චෛත්‍යයට හොඳට තේරෙනවා. ඒ තේරෙනකොට තේරෙනකොට හිතේ මෙලෙක් ගතියක්, මුරුදු ගතියක්, මිත්‍රස්ව භාවයක් ඇති වෙනවා. අන්නේ මිත්‍රස්ව භාවය ඇති වෙන කම්ම මෛත්‍රී වැඩි වීම නැත්තම් මෛත්‍රී පුද්ගලව Tamanට මෛත්‍රී කරමින් ඥානපල උපරිම ස්වභාවය උපචාර සමාධියක් පමණයි. ඒ කියන්නේ මෛත්‍රිය කියන විශාල ගොඩනැගිල්ලේ එලිපත්තර පැමිණීම පමණයි. ඊට පස්සේ තමයි ගෙටකොට වීම කරන්න තියෙන්නේ. ඉතින් ගෙටකොට වීම සඳහා අනිවාර්යයෙන්ම වෙන සත්වයකට නැත්තම් මේක තමන්ගේ පිටතට අජහත් බහිද්දා කියන විදිහට ගැළපීමක් අවශ්‍යයි. ඉතින් එතනදී මේ මෛත්‍රිය අර විදිහට සිත සකස් කරගත්ත මෙලෙක් කරගත්ත කෙනා අර පුරුෂයෙක් නම් ස්ත්‍රියාවකට යොදන්න යන්න එපයි කියලා කියනවා. හරි ලේසියෙන් යනා වගේ පේනවා. නමුත් යන්නේ සිනේහනට බර, කාමයට බර හිතක් වෙන්න පුළුවන්. ඒ නිසා පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්ව තෝරගන්න කියනවා. ඒ වගේම වෙන අතිප්‍රියකම් ඇති කරගත්ත ගිහි පැවිදි කවුරක්වත් ගණ්ඩත් එපයි කියලා කියනවා. ඒකට අනිවාර්යයෙන්ම ගරු භාවනීය ගුරුවරයෙක්ම ගන්නයි කියලා කියනවා. ඒ ස්ත්‍රියාවක් නම් Tamanට උදව්පකාර කරපු කරු භාවනීය ගුරුවරයෙක්ම ගන්න කියලා කියනවා. ඒගරු කටයුතු කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ සීලය භාවනීය කටයුතු කියලා කියන්නේ එයා දැනටමත් අනුන්ගේ මෛත්‍රියට ලක් වෙච්ච කෙනෙක් වෙන්න. තමා විතරක්ම ප්‍රේම කරන, තමා විතරක් මෛත්‍රී කරන වෙනම කෙනෙක් නෙවෙයි. දැනටමත් කාගෙත් ජන විඥානයේ මෛත්‍රියට ලක් වෙච්ච සීලය අතින් කැපිපෙන කෙනෙක් අරගෙන ඒ කෙනාට මේ මෛත්‍රිය පැතිරීමේදී අර තමන් තුල වැඩිච්ච ඒ උපචාර වශයෙන් වැඩිච්ච සමාධිය සතිය මේ මෛත්‍රිය ඉතිරි පැතිරි යනවා නම් එහෙනම් ඒ පියවර හරි කියනවා. ඉතින් ඒ විදිහට මේ දෙවන්නේක් තෝරනකොට විෂම ලිංගික කෙනෙක් ගන්න එපයි කියලා කියනවා. අතිප්‍රිය කෙනෙක් ගන්නත් එපයි කියලා කියනවා. මධ්‍යස්ථ කෙනෙක් ගන්නත් එපයි කියලා කියනවා. <clears throat> අප්‍රිය කෙනෙක් ගන්නත් එපයි කියලා කියනවා. වෛරී කෙනෙක් ගන්නත් එපයි කියලා කියනවා. දැනට මිය පරලෝකයේ කෙනෙක් ගන්නත් එපයි කියලා. ඒ වෙනුවට ගත යුතු දැනට ජීවත් වෙන ගරු භාවනීය ගුරුවරේ. අරගෙන ඉවරලා ඒ පියවර යන්න පුළුවන් නම් ඒකෙදී මේ හිත කොච්චර තේදවත් තත්වකටපත් වෙනවද කියනවනම් එතනදී අටුවාචාරින් වහන්සේලා ප්‍රථම ධ්‍යානට අදිෂ්ඨාන කරන්නේ නැත්නම් අර්පණාට සමවැදීම වෙන්න හෝ කරන්න පුළුවන් තත්ත්වෙට දියුණු කරන්න පුළුවන් කියලා කියනවා. ඒත් ප්‍රථම ධ්‍යාන ඊට පස්සේ ඒ ධ්‍යාන වශී භාවය බොහෝ විට ආනාපාන සතියට සමානයි. ඒ ඇති කරගත්ත ප්‍රථම ධ්‍යානෙට වරින් වර සමවැදීමින් නැවත නැගිටිමින් අදිෂ්ඨාන කළ පමණින්ම සමවදින්නත් අදිෂ්ඨාන කාලේ හමාර වෙච්චාම උත්ථානයේ සිට වෙන්නත් අදිෂ්ඨාන කර කාලේ හරියටම අදිෂ්ඨාන සමාධියේ නැත්නම් මෛත්‍රී ධානයේ පවතිනදත් වශීකරණ ඊට පස්සේ ඒ ධානයේ නැගිටලා නැගිටපු හිතෙන් ධානයේ හිටපු හිත පිරිමැදලා බලනවා ප්‍රතිවීක්ෂා කරලා බලනවා සිහි කරලා බලනවා. ඒ සිහි කරලා බලනකොට තමන්ට දැක ගන්න පුළුවන් නම් මේ ධ්‍යාන නැගිටින්න ඉස්සලා හිත මේ විදිහට ඒක ආරමුණකට එල්ල වෙලා මේ අර්පණාගත වෙලා නැත්නම් බැසගෙන සිටියා. අන්නේ බැසගෙන සිටීමේදී විතක්කය උනේ අරමුණට හිත නැංවීම කෙරුණා නම් කෙරුණේ මෛත්‍රියටමයි. වෙන දේවල් වලට හිත නන්නත්තර වෙන්නේ විතර්කය යන්නේ මෛත්‍රියටමයි කියලා Tamanට දැන් දැන් ඉන්නේ ධ්‍යානෙ නෙවෙයි නමුත් ධ්‍යානෙ නැගිටලා දැක ගන්න පුළුවන්. එතකොට ඒ මෛත්‍රියට නැග්ගට ඒ නැගපු හිත මෛත්‍රිය අතගාලා මෛත්‍රිය බුද්ධි විඳලා ඕජාව රස විඳලම එවිලා තියෙනවා. ඒ නිසා විතක්කේ නැගපු හිත ਵਿਚාරයක් කරලා තියෙනවා. මගේ හිත මෛත්‍රියට ගියාට පස්සේ මෙලෙක් ගතිය මං අත්දැක්කද? මෘදු ගතිය මං අත්දැක්කද? මිත්‍ර ස්වභාවය මං අත්දැක්කද කියලා අත්දැකපුවත් විමසුන්න ඕනකුත් තියෙනවා. නිසා විතක්ක ਵਿਚාර දෙක දිහා බලනකොට වෙන තැන් වලට හිත ගිහිල්ලා නැහැ. වැඩියම ගිහිල්ලා තියෙන්නේ මේ මෛත්‍රී අදහසටමයි. ගිය සෑම වෙලාවක මේක අත්කාලා රස බලලා ඇවිල්ලා තියෙන්නේ. මෙමැස්ස මීමැස්ස මලට වහනවා වගේ කියලා කියන විතක්කේ. ඒ වහලා ඌ ඒ රොන් පුර වටේ ඇවිදිමින් නිකන් එන්නේ නැහැ පැස පුරව ගන්න. Tamange පරාග පැස පුරව ගන්න. ඒ වගේම තුඩ දාලා මී පැණි බොනෝ. ඒ නිකමට ප්‍රේම කරන්නට නෙමෙයි බම් මේ බඹරා යන්නේ මලට. වහන එක එකක් වහලේ හැසිරෙන්නේ ඒකේ පරාග සහ මීපැණි කරන. ඒ වගේ තමන්ගේ මෛත්‍රිය හිත වෙන දේවල් වලට නන්නත්තර නොවි මෛත්‍රියටම ගියාදෝ ගිය වෙලාවේදී මෛත්‍රී මිත්‍ර භාවය මෙලෙක් භාවය අද්දක්කාදෝ කියන එක තමයි විතක්ක ਵਿਚාර කියලා අපි චෛතසික දෙකක් විදිහට සඳහන් කරනවා. ඒ විදිහට හිත කීකරුව එකම අරමුණට වැටෙමින් ඒ මෙලෙක් මූර්ත භාවය අත්දකින්න නම් ප්‍රමෝදය එහෙම නැත්නම් තරුණ පීතිය පහළ වීම ධර්මතාවයක්. හැමතැනම හිත නන්නත්තර වෙනකොට තමයි අපිට මේ වෙහෙසති. හිත කීකරු නැහැ. මෙහෙම එක තැනටම හිත යනකොට අනිවාර්යයෙන්ම හිත කීකරු වෙනවා. ඒ ප්‍රීතිය මණ්ඩි මිදීමක්. කැටි ගැහිීමක් තමයි සුඛය කියලා කියන්නේ. අනේ සුඛයේදී මෛත්‍රී සුඛය. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කරන කෙනා නොකරන කෙනා රාගයෙන් ද්වේෂයෙන් ඇවිස්සලා සමහරට රාගයේත් පටලවිලා විවිධාකාරයෙන් හිත ඇවිසිච්චි මීමැසි පොදියක් කඩන මීවැද්දෙක්ගේ ඔළුව උඩ මීමැස්සෝ කරකෙන්නාසේ ඇවිල්ලා ඇවිස්සෙනවා. නමුත් මෙතෙන්දී සුඛයට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකයේ කොච්චර මේ සත්ත්ව සංඥාව කොච්චර පුළුල් වුණත් විෂම වුණත් විවිධාකාර වුණත් මේ මෛත්‍රී චේතනාවට වැටුණාට පස්සේ කුසින්ම දාගත්ත දරුවෙක් වගේ ඒ දරුවගේ කිසිම වැරද්දක් අම්මා දකින්නේ නැහැ. හුරතලයක් මිස. අන්න වගේ මුළු ලෝකෙම ප්‍රේම කළ හැක්කක් ඒක හුරතලයක් කියලා දැක ගන්න පුළුවන් විදිහට සුඛයක් පහළ වෙනවා. එතකොට හිත පුදුම ඒකාග්‍ර භාවයකට වැටෙනවා. අර ගැටුම් සා ඇලුම් නැතුව වගේ මේ ඇලුම් ගැටුම් නිසා ඇතිවෙන තර්ක විතර්ක සහ මෝහ හිතවිලි නෙමෙයි තියෙන්නේ සියල්ලම පිළිගත හැකි පිළිගත යුතුයි මැටි කැටයක් අරගෙන හොඳට තලලා හොඳට කීකරු කරලා තම්බලා ගත්ත මැටි කැටයක් අරගෙන උඩක ඉඳලා පොළොට ඇතෑරියොත් ඒකේ පොළව හැඩය ගන්න. පැතිර වැටෙන්නේ ඒ වාගේ. ආය පොළොව උස්ත කටු සහිතද මේ සමතලාද වලද මේ මැටි කැටයට ප්‍රශ්නයක් නැහැ. ඒක වැටෙනකොටම ඒ පොළවේ ස්වභාවය ගන්නවා වගේ මෛත්‍රී හිත වැටෙන්නේ කටුසරෝසන කරෝසන කෙනෙකුට නම් ඒක එහෙමම සිප වෙනද ගන්න. ඒ වගේම ප්‍රේමණීය මන භාවනීය කෙනෙක් නම් ඒ විදිහටම බාර ගන්නවා. කවදාකවත් ආය වෙනස් කරන්න යන්නේ වෙනස් Tamanට වෙනස් වෙන්න පුළුවන් ප්‍රමාණය බාර. එතකොට එනේ ඒකාග්‍රතාවය. ඉතින් මෙන්න මේ විදිහට මේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන ආ වූ ඒ නීවර ධර්මයන් වෙනුවට මේ කියන ධානාංග පහසයිත ඒ මෛත්‍රියට පැමිණලා තියෙනවනම් ඒ යෝගාවචරයා ඒ අදිෂ්ඨා මේ වශීතා පුහුණු කරන්න කරන්න කරන්න ධර්මයෙන් පිළිබඳ මහා පුලුල් භාවයකට යනවා. නමුත් ඒ වෙනකොට තියෙන ඒ නැවත නැවත කරනකොට ඒ විතක්ක ਵਿਚාර දෙකේ හිතුවක්කාරකම් වැඩි වීම නිසා සමහරලාට කියන්නේ හිත වරින් වර පිට දේවල් වලට ධානයේ ඉඳද්දිම පණින්න යනවා. කල්පනාවල් වලට. එතකොට විතක්ක ਵਿਚාර දෙක මේ කරත්තේ බැඳලා හිටියට ගොන්නු කරත්තේ කඩාන යන්න හදනවා වගේ නැත්නම් කරත්තේ තදගෙන පිටතැන් වලට යන්න හදනවා. අන්න ඒ වගේ වෙලාවට ඒ විතක් ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානය ඊට පස්සේ ප්‍රීතියෙන් උත්තර සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය කියලා ධාන වඩන්ඩ අර්පණා ධාන වඩන්ඩ ඒ ගුරුවරයාත් එක්ක ගුරුවරයාට දීපු හිත ප්‍රමාණවත් කියලා සමහර ආචාර්යවරු ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට පුළුවන් ඒ වඩාගත්ත ඒ <coughs> මෛත්‍රිය ඒක නිකන් හදාගත්ත හොඳ රසමස උලක් වගේ අනිත් අයත් එක්ක හදා බෙදාගෙන කන ගතියක් එතකොට ඒ ගුරුවරයාගෙන් තනි ගුරුවරයා එතකොට තමයි පිරිමි නම් පිරිමි කෙනෙක් Tamanට ජීවිතේ හුඟක් උදව් උපකාර කරපු කරුභාවනීය කෙනෙක් අන්නේ හිත ඊට පස්සේ අනිකුත් ප්‍රිය නැත්තම් කෙරෙහි එතෙන්දි මණ්ඩලයක් අම්මලා තාත්තලා ගුරුවරු විශ්ව දේවතාවෝ ස්ත්‍රී පුරුෂ කවුරුණත් මණ්ඩලයක් වශයෙන් ගන්න පුළුවන් කියලා කියනවා ප්‍රිය. මේ මණ්ඩලයට හිත දානකොට හිත දුර්වල වුණොත් ආපවර ගුරුවරට දාලා පන්නරේ තියලා ගන්න කියනවා. ගුරුවරයාට දානකොට නතුරුනොත් ආයෙත් Tamanට මෛත්‍රී කරලා ආයෙ පන්නක තියන්න. ඒ විදිහට ගිහිල්ලා ප්‍රියයන්ගේ අතිප්‍රිය සහායකයන්ට යන්න කියලා. Taman ලීගලි වාසය කරන නැත්තන් යන්න කියලා තියෙනවා ප්‍රියයන් කරේ හොඳට පදම් කරගත්ත හිතේ. ඊට පස්සේ මධ්‍යස්ත, ඊට පස්සේ අප්‍රිය, වේරි, කාල විනිපාතික කියන ඒ එක එකනට එක එකනට යොදමින් බලන්න බලන්න අර ධානයේ ඕන තැනක යොදව යොදව බලන්න පුළුවන් ගතියේ මුදුවට පන්නරේ තියාගත්ත පීය හයියලියටයි මෙලෙක්ලියටයි කොයි එකටත් මේ අල්ලනවා කැපෙන. ආනේ විචිත බලනවා බලකොට තමයි අපි වශීභාව සම්පූර්ණ කරගන්නේ. මෙන්න මේ විදිහට සම්පූර්ණ කරාට පස්සේ සියලු සත්වයන් විශ්ේ සමසිත මෙච්චිත පැතරවීම වශයෙන් මමය ගරු භාවනීය ගුරුවරයය අතිප්‍රිය සහායකයය ප්‍රියය මැදය වේරිය අප්‍රියය කිසි වෙනසක් නැතුව සියලු සත්වයන් කියන සත්ව විශේෂකරේ හිත පැතිරීමට කියනවා සීමා සම්බේධය කියලා. ඒකත් ඔය පසු කාලීන අටුවාචාරින් වහන්සලා විසින් ඉදිරිපත් කරන ලද්දක්. ඒ සීමා සම්බේධය පිළිබඳව නිදර්ශන වශයෙන් අටුවාචාරින් වහන්සලා පෙන්වන්නේ චූල ධම්මපාල ජාතකයේ ඒ කාලාබු රජු ඉතාමත් තද විදියට මත්පැන් පානය කරන කෙනෙක් දරුවන් නැතුව ඉන්නවා. එතකොට මේ මහා විවිධ උන්වහන්සේට මහේශිකාවට දරුවෙක් උපදිනවා. දරුවෙක් උපදුනාට පස්සේ සාමාන්‍ය රජපෞල් වල ස්වභාවය තමයි දරුවා කිරිමව්වට බාර දීලා මහේශිකා රජුරොත් එක්ක ඉන්නවා. නමුත් මේ දරුවගේ තියෙන විශේෂත්වය පින් ඇති දරුවෙක් රජපැටියෙක්. ඉතින් අම්මා දරුවා බලනවා. බලනකොට දවසක කාලාප රජුර හොඳට උන් බීලා එතනින් යනවා අම්මා මහේශිකාව දරුවා හොරතල් කරගෙන ඉන්න රජුර එනවා කියලා නැගිටින්න. මේකට රජුරට කේන්තියක්. කේන්ති කියලා කියනවා මේක ඉපදිලා දවස් 7ෙන් මට මේ වගේ වැඩක් කරා නම් මේක ලොකු වුණාම මට මොන වගේ දෙයක් කරයිද කියලා වහාම කියනවා ගහලට ගිහිල්ලා හතර කර කපලා වාල්කට හතර එල්ලන්නේ කියලා බල්ලන්ට කපටන් කරා. ඉතින් එතකොට මේ එතකොට රජුරුවන්ගේ බීලා හිටියයි කියලා හරියන්න රජුරු කිව්වනම් කිව්වා තමයි. ඒක විවත්තාගතයි. ඊට පස්සේ ගහලයා ගිහිල්ලා මේ කුමාරයා ගන්නකොටම මව්බිසුන් ආතර කලාන්ත වෙනවා. නමුත් ඊට පස්සේ මහා සෙනක බල බල ඉඳද්දී අර කුමාරයා හතරට කපලා හතර වහකට එළවෙනවා. ඉතින් අන්නේ කුමාරයා අරගෙන ගිහිල්ලා දංගෙඩි උර තිබ්බට පස්සේ ඒ කුමාරයා සරුවචනාංශී භෝෂත්ත කාලේ මහබෝසතාණන්ංශී කල්පනා වුණාලු දැන් මේ දංගෙඩියේ ඉන්නකොට ගහලයා තව පොඩ්ඩකින් මේ පීය උස්සගෙන ඉන්නේ Taman කපන්නේ. ළඟ ඉන්න අම්මා මහේශිකාව මොහොතක් සිහියනවා ආය ක්ලාන්ත හැදිලා වැටෙනවා. ආය මොහොතක් සිහියනවා ආය ක්ලාන්ත හැදිලා වැටෙනවා. දන්නවා මේ රජාන වෙනස් කරනවා. එතනම පත්තිරුපේදකම රජුරෝ බලා ඉන්නවා කපන හැටි. රජාන දීලා මේක ක්‍රියාත්මක කරනවා. බලාන ඉන්න රටවැස්සෝ වට කරගෙන ඉන්නවා. ඉතින් ඒ කුමාරයා බැලුවල දැන් මගේ ජීවිතයේ තියෙන ආසාවත් මේ ගහලයා කෙරෙහි ඇති හැඟීමත් අම්මා කෙරෙහි ඇති හැඟීමත් බීලමෙන් තීන්දුව දීපු කාලාබුනම පිරජ්ජුර කෙරෙහි හැඟීමත් මේ මහා ජනතාව කෙරෙහි හැඟීමේ වෙනසක් තියෙනවා. තමන්ගේ ජීවිතයට හෝ මරණට ලැබිච්ච කෙනාට හෝ අතිශය ප්‍රේම නිසා කරන නිසා ක්ලාන්ත හැදෙමින් වැටමින් ඉන්න අම්මට හෝ ඒ බීමත්කම නිසා හෝ මේ මරණ චේතනාවෙන් තීන්දුව කරපු පියාට හෝ රටවැදන් කිසි වෙනසක් එදත් තිබුණේ නැහැ කියලා. බෝසතාණන් වහන්සේ කාලෙත් තිබුණේ නැහැ කියලා. අන්න ඒ වගේ සියලු සත්වයන් කෙරෙහි සමසිත ඒක මේ සීමා සම්බේධය කියලා කියන සීමා බිඳ හැරීම. ඉතින් මේක විපස්සනා විදි සිද්ධ වෙනවා. මේ මෛත්‍රියෙන් සිදු කරන හැටි. අන්න එහෙම කරුවාට පස්සේ ඒ විදිහට පන්නර තියාගත්තේ හිත දිගින් දිගට දිගින් දිට ඕදිසෝ අනෝදිසෝ වශයෙන් උදේසා කරන භාවනාව සහ න උදේසා කියන එකයි ඕදිසෝ කියලා කියන්නේ උදේසා කෙනෙක්ට එල්ල කොට කරන දෙයක්. අනෝදිසෝ කියලා කියන්නේ කෙනෙක් එල්ල කරන්නේ නැතුව සියල්ලම පොදුසේ සලකලා කරන මෛත්‍රිය. අන්නේ විදිහට උදේශානු ඕදිශෝ අනුදිශෝ වශයෙන් මෛත්‍රී වඩනවා අර පණෙර කියාගත්ත මෛත්‍රිය. හැම දෙයකින්ම පදම් කරගත්ත මෛත්‍රිය ඒ විදිහට වැඩිීමේදී තමයි ඔය තේරවාද අපේ ශාසනයේ 524 ආකාරයකට මෛත්‍රී වැඩිවීමක් කතා කරන්නේ. එතකොට උදේශා කරන මෛත්‍රිය ස්ත්‍රීන් උදෙසා පුරුෂයන් උදෙසා කියලා දෙකට කඩලා කරනවා. ආර්යයන් උදෙසා සහ අනාර්යයන් උදෙසා කියලා ඒ ලෝකයේ ආර්ය අනාර්ය ભેදෙට කඩලා කියනවා. ඊගාට දෙවියන් සහ මිනිසයන් අතර කඩලා වෙන් කරලා සඳහන් කරනවා. ඊට පස්සේ නිරාගත සත්තු කියලා වෙන් කරගන්න. එතකොට හත් ආකාරයකට අනෝදිශ මේ ඕදිශ උදෙසා ස්ත්‍රීන් උදෙසා පුරුෂයන් උදෙසා. ඊට අනෝදිශ වශයෙන් ඒ ලස්සන වචන පහක් පාවිච්චි කරනවා. ඒක ඇත්තටම භාෂාව දැනුවටත් හොඳයි. සබ්බේ සත්තා කියලා සියලු සත්වයෝ කියලා මයිට් එකනවා. මෙතන සත්ව කියලා ගන්නෙ ඇලෙන සුළු කියන එකටයි. යමෙක් තමන්ගේ කයට හිතට ඇලෙනවනම් ඕනම කෙනෙක් ඉස්සලා මැලෙන තමන්ගේ කයට හිතට නැත්නම් තමන්ගේ මේ ආත්මට කියලා අපිට ගන්න පුළුවන්. අන්නේ විදිහට ඇලී වාසය කරන යම් කෙනෙක් තමන්ගේ ශරීරයට හිතේ සියලු දෙනාම සත්වයේ සියලු සත්වයෝ සූපත් වෙනවා. සබ්බේ පානා කියලා අරගන්නේ හුස්ම බොන වාතය බොන ජීවිතේ හැම කෙනාම තමන්ගේ ශරීරයට ඇලනවා වගේම උලංගන දිනුවක් කරනවා. මාළුවා වුණත් ඒ පතර බිබි ඒ වාතය පාවිච්චි කරන මේ ආසේ සාරිසන කොබය කුරුලපව හුස්ම ගන්නවා මිනිස්සු හුස්ම ගන්න. ඒ ඒකට පාන කියලා පාවිච්චි කරන සබ්බේ සත්තා සබ්බේ පාන. ඊගාවට භූත භූත ස්වභාවය කියලා කියන්නේ යම් කෙනෙකුගේ ජීවත් වෙනවා පේන්න නැත්තම් අල්ලන්න බැරි නම් ආයෙත් කියන අද්භූතයි කියලා. ඒකට තමයි භූතයයි කියලා කියන්නේ. නමුත් මෙතන භූත කියන්නේ අල්ලන්න පේන්න පුළුවන් ප්‍රකාශිත භාවයක් තියෙනවා. හැම සතෙකුටම ආකාරයක් තියෙනවා. බුදුජනස දේශනා කළ තියෙනවා මේ මහණී විචිත්‍ර විෂයන් අතර සත්ව විෂය තරම් විචිත්‍රයක් මම දකින්නයි කියලා. ලෝකේ සෑම ආකාරයකම සත්වයි. හැම වෙලාවටම ඒ අඳුන ගන්න තියෙන ආකාරයක් තියෙනවා. භූතස්සෝපුරයක් තියෙනවා, කැපිපෙන ගතියක් තියෙනවා, ප්‍රකාශිත බතියක් තියෙනවා, පිළිමිබුවක් තියෙනවා. ඒ පිරිමි ගති වෙනස් එක්කන ඉතින් අපි ආශාව වෙන කට්ටිය කාපිරි ආශා මේ අප්‍රිකානු ජාතිකට කාපිරි ජාතිකයි කියනවා. ඒ ඒ ස්වරූපේ දකින්නට ඔයා කාපිරියා තමයි. මොංගෝලියන් ජාතිකට කහමිනියයි කියලා කියනවා. එයා හැමදාම මේ කහ පාට ගතිය තියෙනවා. ඉන්දියන් ජාතිකයට ඉන්දියන් ගතිය. සිංහලයට තලෙලු ඉන් ආශා කර පාට තියෙනවා. ඒක එක එක නාට තියෙනවා. ඉතින් ඔතන ගියාම අනික හැම සතෙකුටම භූත ස්වභාවයක් තියෙනවා. ප්‍රකාශිත ස්වභාවයක්. ඒ නිසා කියනවා සබ්බේ භූතා කියලා. සත්තු ඉන්නවනේ ඒ සෑම සතෙකුටම ඒ වගේ ස්වරූපයක්. එහෙම නැත්නම් අපි කියනවා අද්භූතයි කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඒක গুপ্তයි කියලා. සංගවිගෙන. සත්‍යයට සංගවිගත්ත ස්වරූපයක් නැහැ. සංගවිලා ඉන්න බෑ. ආහාරසා මෛතුන සේවනයේ සඳහා එළියට එන්න ඕන. එළියට ආවත් නැතත් අහුවෙන ගතියක් තියෙනවා. ඒකට කියනවා සබ්බේ භූතා සබ්බේ පුග්ගලා කියලා කියනවා. පුග්ගලයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපායට යනවා කියන්නේ. එයාගේ ගෙදර අපාය තමයි. ඒ නිසා සියලු අපායට යන ස්වරූපයත්තා වූ පුද්ගලියෝ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ආර්ය භාවයටපත් වුණා නම් ඒ ආර්යත් පුද්ගලයයි කියන්නේ. පුද්ගලා කියලා පෙන්වන්නේ මේ මේ අපායේ gedara කරගෙන ජීවත් වෙන කෙනා. ඒ නිසා අපි ආය කාටවත් බනින්න ගහන්න යන්න ඕනේ නැහැ. දඬුවම් කරන්න ඕනේ නැහැ. එයා කොහොමඩක්වත් අපායේ සීමා කරගෙන ජීවත් වෙයි. නිසා කවුරක්වත් වරද්දක් කරාට <clears throat> අපි ඊරේ දාන්න වෛර කරන්න මරන්න අපාගත කරන්න ඕනේ. ඒක ස්වභාවයි. අපිට පුළුවන් නම් කරන්න තියෙන මාසෝ ගොඩ දාන්න. ඉතින් ඒ නිසා මෛත්‍රී කරනකොට එවැනි අපාගත වෙන ස්වභාවය ඇත්තා වූ පුද්ගල භාවය ඇත්තා වූ මේ ශීලම දෙනා සිහිපත් කරන්නයි කියලා කියනවා අනේ මේ ඇත්තෝ සුවපත් වෙත්වා කියලා. ඒ මොකද මේ සත්ත්ව කියලා තමන්ගේ ශරීරයට ඇලී ගත්තොත් හොඳක් නෑ. ඒකට ඇලී ගන්නකොට එන්න එන්න බඩු බැඳා වාගේ සංසාරෙන් සංසාරයට යනවා. මේ ශරීරයට ප්‍රේමය නිසා මේ හිතට කරන ප්‍රේමය නිසා මේ නාමකය රූපකය. සබ්බේ සත්තා සබ්බේ පාන මේ අපි හුස්ම ගන්න තාකල් කිම් පේන දින ස්පාසු නැති බව. කිසියම් වෙලාවක ස්පාසුවකින් නෙවෙයි ජීවත් වෙන්නේ ඊගාව හුස්ම ගන්නකම විශ්වාස නැහැ. සබ්බේ භූතා අපි මේ ප්‍රකෘති ස්වරූපයක් කරපු නිසා අපි පවක් කෙරුවට පස්සේ හැංගෙන්න හැදුවට වසංගන්න හැදුවට මොන જાතියක්වත් වහන්න බෑ. ඒක දඟලන දඟලන වැඩිපුර පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භූත ස්වභාවය අපේ මේ ශරීරයේ වර්ණයෙන්, ගන්ධයෙන්, රසයෙන් පේනවා වගේම අපේ චර්යාව හංගන්න බෑ. අපි කොච්චර හැංගෙන්න හැදුවත් ඒ මේ ඒක එළියට මතුවීම තමයි පේන්නේ. ඒක නිසා මේ භූත ස්වභාවයක් අපිට තියෙනවා. අත්ත් භව පරියාපන්න. අපි ඒක අනුන්ගේ වෙන්කොට දක්වන ගතියකුත් තියෙනවා. අරයා ඒ භූතය, එයාට ඒ සත්ත්ව භාවය තියෙනවා. එයාට ඒ ප්‍රාණ භාවය තියෙනවා. එයාට ඒ භූත භාවය තියෙනවා මගේ නෑ. මම ඊට වැඩිය වෙනස් කියලා අපි කොච්චර ලෝකේ විවිධාකාර දෙනවත් මගේ ගතිය වෙන්කොට දැක්වීමේ අසීමිත ප්‍රයත්නයක ඉතිරෙන්න උදේ ඉඳලා හැන්ද වෙනකම්. උපන්දා ඉඳලා මැරෙනකම්. මම අර ගතිය. එයා ළඟ එහෙම තිබුණාට මම නන්නේ. ඒ පෘ탁 ගතිය කියලා කියන්නේ ඕක තමයි පෘ탁 පෘ탁. හැම වෙලාවෙදීම ඒක ඉබේම කියන මම උසස් කියන එක තමයි ඔය කියන්නේ. නැත්නම් මම පහත් කරගන්න එක්කන හීනමානින් එක්කන මයි ළඟ තියෙන ගතිය මේකයි කියලා එහි බැඳී ගන්න. ඒ ගති ආරසා කිරීම තමයි මගේ අපත්තිලා අත්තලා කාලේ මුත්තලා කාලේ කිරුවේ මාත් කරන්නේ ඒකයි. ඒ සඳහා මම මැරෙන්න උනත් කැමති කියලා මේ ජීවිතේදි මේ ණයට ගත්ත මේ ගති හිරිත් ටිකක් අරගෙන ආත්ම භාවයක් ගන්නවා. පුද්ගලික තත්යක් අපිට තියෙනවා. කොච්චර 18 සනි නැටුවත් වට්ටක්ක නැටුම් උඩ නැටුම් උඩ උඩට නැටුම් පාතරට නැටුවත් ඉවර වෙන්නේ අපායි. ගොඩ ආවේ නැත්තම් දක දක දන දන මේ ජීවිතේ අපි තල්ලු කරන්න හදන එකත් එතනමයි මමත් එතනම තමයි. ආහන්නේ එවැනි ස්වරූපයක සියලු දෙනාට මෛත්‍රී කරනකොට කියන අනෝදිශ උදේශාන වේ මේ සිංහලයා බෞද්ධයා ඉස්ත්‍යා පුරුෂාන වේ. එතකොට මේ 12 ආකාරයකට තියෙනවා. ඉතින් ඒ 12 ආකාරයට ධ්‍යාන තුනකටයි අපි කතා කරේ. නමුත් අර පංචනක න්‍යාති මේ ක්‍රමයට හැටිය ගන්නකොට ධ්‍යාන හතරකට වෙන්නවා. විතක්ක ਵਿਚාර දෙක එකවරේ හැලුනොත් ධ්‍යාන තුනයි. විතක්කේ හැලිලා විචාර වේතුගේ කතාවේ සහිත ද්විතිය ධ්‍යානේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීති සුඛ ඒකාගත සහිත තෘතිය ධ්‍යානේ විතක්ක ਵਿਚාර පීති තුනෙන්ම යුක්තොර සුඛ සහිත චතුත් ධ්‍යානේ කියලා චතුක් පංචක නිපා නියාම ක්‍රමයට මේ ධ්‍යාන හතරකටත් වෙන එක නිකන් හුදු මූලධර්ම මෙමෙ බෙදීමක් පමණයි. එතකොට මේ 12 ඒ ධ්‍යාන හතරට ගත්තාම එතන 48ක් වෙනවා. ඊට පස්සේ උතුරු නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව. නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, බටහිර අනු දිශාව, උතුරු අනු දිශාව උඩ යට. එතකොට එතන 480ක් වෙනවා. මේ 480යි මේ 48 එකට 528කට ධ්‍යාන කඩලා එක එකක් විස්තර කරන එකට කියනවා ධ්‍යාන ක්‍රීඩා නැත්නම් මෛත්‍රී විකූර්ණී කිය. ඉතින් එතකොට සෑම තැනකම ජීවත්වන කුරා කුඹියාගේ පටන් අලියා නැත්නම් මේ තල්මසා දක්වා සියලු සත්වයන්ට මේ මෛත්‍රිය පැතිරෙනවා නම් ඒ පුද්ගලයා යන්නේන ගමනක කිසිම ගැටුමක් ඒ පුද්ගලයාගෙන් පිටතට යන්නේ. නමුත් ඒ පුද්ගලයාට පිටතැන් වලින් ගැටුමෙන් එක වළක්වන්න බෑ. ඒක නිතරම සිද්ධ වෙනවා. නමුත් මේ පුදුල කවදාකවත් ඒ මතින් ආපහු හැරිලා දෂ්ට කරන්න යන්නේ. ඒක නීච තත්වයක් විදිහට සලකනවා. මෙන්න මේ විදිහේ දිනු කරලාද හිතක් තියෙනවනම් ඒ පුද්ගලයා ව්‍යාපාදයේ ප්‍රහාණය කරයි කියලා කියනවා. ඒක දිදා කරන සුභ පරමහාම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස්ස පුද්ගලෝ ඉද පඤ්ඤස්ස උත්තරින් අපපටි විඤ්ඤාත. අපපටි විජ්ජන්තස්ස කියන. මේ ශාසනයේ පටිවිජ්ජණය කියන අරහත් භාවයෙන් මෙපිට තියෙන මේ මෛත්‍රිය චේතෝ විමුක්තියට සුභය પરමාර්ථ කරගෙනයි තියෙන්නේ. හැමදේම වෙන්නේ හොඳටයි කියන හිතන කෙනාට පමණයි මෛත්‍රිය වඩන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කියනවනම් අසවලත් එක්ක බෑ කියලා ඒ කියන්නේ මෛත්‍රිය අඩුපාඩු. ඉතින් මම ගිය පාරත් මතක් කරුවේ ඒකයි. ඒ අපිට අර මෛත්‍රී භානාව ගන්නපේ වීරප මහත්තයා එයා පාලි භාෂාව අපිට මිත්තානි සත්‍ය මිත්තානි සන්ත කර්ණිමිත්තු සූත්‍රය ආදී මම පැවිදෙන් ඉතලා ඒ සූත්‍ර ඔක්කොගෙම පදගත සම්න කියලා දුන්නා. ඉතින් එයා කියනවා එයාගේ මේ හවුසින් ස්කීම් එකලු ඉන්නේ අල්ලපු ගෙදර අම්මා හැමදාම උදේ පාන්දර මේ මෛත්‍රී භාවනා කරනවලු. ඒ සියලු සත්වයෝ සුවපත් වේවා අල්ලපු ගෙදර පරට්ටි ඇර. හැම හයියෙන් කියනවලු. අල් සියලු සත්වයෝ සුවපත් වේවා අල්ලපු ගෙදර පරට්ටි ඇර. හැමදාම හයියෙන් කියනවලු. ඊට පස්සේ මේ ගෙදර මිනිස්සුනි කියලා කියනවා. මේක හොඳ නෑ ගෙදෙට්ට කියලා. ඉතින් කියනවලු අම්මා කියනවලු ඒක කියනව නෙවෙයි කියවෙනවයි කියලා. ඒ වගේම අල්ලපු ගෙදර මිනිස්සුත් එක තරහයි. ඉතින් අපි ළඟත් තියෙනවා මෛත්‍රී වගේ අසවලාට බෑ. අනිත් පැත්ත තියෙන එක හරියට බැලුමක තියෙන හිලක් වගේ. කොච්චර හුලං ගවොත් ඔතනින් යනවා. ඉතින් ඒ කියන්නේ අපි ව්‍යාපාදයට කොහෙන් හරි මේ අනුග්‍රහ කරනවා. ඉතින් ඒක දැනගෙන හොඳට ඒක පිළියම් කරන්න නම් අපි දැනගන්න ඕනේ මේ ශ්‍රමණ ජීවිතයකට භාවනා ජීවිතයකට අනිවාර්යයෙන්ම කැලලක් අනිවාර්යයෙන්ම හුලම් බහින තැනක් තමයි මේ ව්‍යාපාදේ. ඒ නිසා ඒක පැවැත්මට නම් අවශ්‍යයි. එකිනෙක පරයා සිටීමට නැත්නම් බලවතා ජයගනි කියන එකට අත්‍යවශ්‍යයි ව්‍යාපාරය. නමුත් භාවනාවට අපි සියලු දෙනා සක්ප්‍රපංචාරින් වහන්සේලා සියලු දෙනාම සත්‍යෝ සියලු දෙනාම පාණී සියලු දෙනාම අත්බව පරියාපණ සියලු දෙනාම පුද්ගලයෝ සියලු දෙනාම භූතයෝ කියන පැත්තෙන් බලනකොට අපි කෙනෙක් තව කෙනෙකුට වෛත්‍ය වෛර කරන්න හදනවා කියලා කියන්නේ ආර තව කෙනෙක්ට ගහන්න රත් වෙච්ච ගිනි බෝලයක් අතර ගත්තා වගේ. නැත්නම් අසුචි පිටක් අතර ගත්තා වගේ. ඉනි බෝලේ ගන්නකොටම තමනුයි පිච්චෙන්නේ. අසුචි පිට අතන් ගන්නකොටම තමනුයි කෙලසෙන්නේ. ඉතින් අපි හිතාගෙන මේ කවුරුත් දකින්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ කියලා. නමුත් අපි ජීවත් වෙන ප්‍රසිද්ධ වේදිකාව. ඒ නිසා ඒවා වෙනකොට හොඳට මතක තියාන මේක ගැළලයි. ගැළපෙන්නේ ඒ කවුරු මට කිරුවත් මගේ ಗುಣ චරිතයට ගැළපෙන්නේ නැහැ කියලා ඒ මනුස්සයාට වැඳලා හරි කමන්නේ. ඒ මනුස්සයාට සමාධියලව කමන්නේ. මේ මෛත්‍රී චේතනාව දිනු කරන්න ඕනේ. ඒක ලොකු සාටනක් මෙන්න මේ විදිහට මෛත්‍රිය හදාගත්ත කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ තුන්වෙනිවට <clears throat> ආනාපාන සති භික්කවේ ආනාපාන සති වදාමි විතක්කුපච්චේදාය යම් කිසි චරිතයකට විතර්ක බහුල නම් හිතවිලි බහුල නම් ඒක සමනය කරන්න පුළුවන් ඉන්නේ ආනාපාන සතිය. ඉතින් මේක ටිකක් මේ වාදයට නැත්තම් විවසුමට ලක් කළ යුතු පදයක්. මොකද අපේ වතුංගව දෙනකේ භාවනා කරන්න නැති ඇයි කියලා ඒත් කියන්නේ භාවනා කරන්න බෑ හිතවිලි බහුල නිසා කියලා. එතකොට මේ හිතවිලි බහුල භාවයට උත්තරේ භාවනාව ආනාපානසති භාවනාව කිව්වොත් උඩබිම බලනවා. ඒක වෙන්න බෑ මොකද හිතවිලි බහුලකමමයි භාවනා නොකරන්න හේතුව. එතකොට ඒ භාවනාවමයි හිතවිලි බහුල භාවයේ නැති කරන්න හේතුව කියලා කිව්වම කවුරු පිළිගන්නේ? විශේෂයෙන්ම මේ හිතවිලි බහුල කෙනා රාග හිතවිලි බහුල නම් අසුභ භාවනා හොඳයි මෛත්‍රී ආනාපානට වැඩිය. ද්වේෂ හිතවිලි බහුල නම් මෛත්‍රී හිතවිල්ල හොඳයි ආනාපානට වැඩිය. ඒ නිසා සාමාන්‍ය අද ලෝකයේ අද ලෝකේ කියනවා නම් ලංකාවේ ගත්තොත් භාවනා කරන අය ස්ථිරව භාවනා මධ්‍යස්ථාන කියලා ගුරුවරෙක් නැතුව භාවනා කරන උඟ දෙනෙක් ඔය බුද්ධානුස්සතිය මෛත්‍රී අසුභ භාවනා වගේ දේවල් කරනවා මිස ආනාපානට යන්නේ නැහැ මොකද ආනාපාන පිළිබඳ ගරු භාවනීය තත්වයක් තියෙනවා ඒක කරන්න බෑ හිතවිලි බහුලයි කියලා. නමුත් බුදුජානනාංශ කියන්නේ හිතවිලි බහුල කෙනාට උත්තරේ ආනාපාන සතිය කියලා. ඒක සඳහන් කරලා තියෙනවා ආනාපාන සති බික්ක සමාධි බික්ක වේ භාවිතෝ බහුලීකතෝ සන්තෝෂේව පනීතෝච ආසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake අකුසල ධම්මේ අන්තරධාපේති රූපසම්පති කියලා. මහනි මේ ආනාපාන සමාධිය වැඩුවා නම් මනාකොට වැඩුවා නම් සාන්තයි ප්‍රණීතයි. සන්තෝෂේව ප්‍රණී. අසේචන කෝච. ආනපන සතිය වඩන්ඩ අසුභ භාවනා වගේ හිතන්න ඕනේ නැහැ කේසා ලෝමා නකා කියලා චිත්ත රූප මවන්න ඕනේ කමන්නේ. මෛත්‍රී භාවනා වගේමත් මම වෛර නොවේවා කියලා හිතන්න දෙයක් නැහැ. කසින මණ්ඩල වගේ කසින මණ්ඩල හදාන දෙයක් නැහැ. සෝහනට යන්න දෙයක් නැහැ. ඉබේම හම්බ වෙනවා. සේචන කියනකින් අදහස් කරන්නේ වක් කරනවා කියන අදහසයි. වක් කරන්නේ මැටි අනන්ට වතුර වක් කරන එකටයි. කසින මණ්ඩලයක් හදන්න අරුණුවන් මැටි ගෙනල්ලා වතුර වක් කලක පිරියම් කරන්න ඕන. කරන්නේ නැතුව කසින මණ්ඩලය හදන්න බෑ. කසින මණ්ඩලය තු උග්ඝහ නිමිත්ත ගන්න. ආනාපාන සතිය උප්පත්ත ඔක්කොටම නිකම්ම හම්බෙන්නේ. අසේචන කෝච. සුකෝච විහාරෝච. යානපන සති භාවනා කරන එකන කායික දෝෂයත්, වචී දෝෂයත්, මනෝ දෝෂයත් නැ ඊටාම සුවසේ ශරීරය සම්බර කරගෙන සහැල්ලු කරගෙන සුවසේ වාසය කරනවා. ඉන් එපිට කරන සෑම ක්‍රියාවක්ම ශරීරයේ අසමබර ඒ වගේම ගෙවීම් පිරිමැදීම් කඩතුළු වීම සහිතයි. ආනපන සතිය වඩනකොට බොහෝම සුවසේ ඉන්න පුළුවන්. සුකෝච විහාරත uppන්න uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තර දහපේති උපසමේති. ඊතර පහළ වෙන උපනූපන් සියලු පාපක අකුසල ධර්මියෝ අන්තර්ධාන කරනවා හරියට උපමාවට කියනවා ග්‍රීෂ්ම ඍතුවේ අකල් වැස්සක් වැස්සොත් සමහරට උඟාක් වෙලාට ඍතුවකට එක සැරයක් විතර වහිනවා. ඉතින් උඟ දෙනෙක් ඒ පළාතේ ඉන්න කට්ටිය කියන මේ අසවල් වැඩගත් කෙනා මැරිච්ච නිසා ඒක ආවේ. නැත්තම් අසවලාගේ මවුදෙට ආපු මල් වැස්සකුයි මේ ආදිවාසීන් ඉති ඔය වැස්ස විවිධ කාර්යයන් සඳහා ගන්නම ਸਰවචන සඳහා කරනවා. ඒ ග්‍රීෂ්ම ඍතුවේ වගේ කල් වැස්සක් වැස්සොත් ඒ ඍතුවේ තියෙන ග්‍රීෂ්මක තත්වය නිසා මතුවලා තිබුණු දූලි වලාවක් සියල්ලම එක චිත්තක්ෂණයකින් මකලා දානවා. දූවිලි ටික සේරම හොදාගෙන පොළොවට ඇවිල්ලා පොළොව තෙතබර ගතිය නිසා ආය දූවිලි වලවන්න නගින්නේ. අන්න ඒ වගේ ආනාපාන සති සමාධිය ඇති වුණා නම් හිතක ඒකේ තියෙන අර විතක්ක ਵਿਚාර නැත්නම් කාමචන්ද ව්‍යාපාදීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මය. ඒ නැත්නම් මේ වචී සංඛාර පුදුම තාලට සංසිඳන ගතියක් එක්ක. හැබැයි ඒ කියන්නේ භාවිත ආනාපාන සති සමාධියක්. ආධුනිකයා මිට සම්පූර්ණ අනිත් පැත්තේ. ආධුනිකයාගේ හිත අවිසිච්ච මීමැච් පොදියක් වාගේ ඒක ආනාපානට යන්න දෙන්නෙත් නැත්තරම් හිත නිතරම හිතවිලි අධිකයි. ඉතින් ඒම කෙනා ඒ නිසා හිතනවා මේ හිතවිලි කෙලස් සහිත මට ආනාපානෙ තරම් වෙන්නේ කැප වෙන්නේ. ඒ නිසා යත් උංගක් වෙලට බුද්ධහනුසතිය, මරණ සතිය, අසුබ, මෛත්‍රී ආදී දේවල් කරගෙනවා. නමුත් හරියට ඒකයි මම කලින්ම මතක් කරේ මේක විමසුන්නුවට ලක් කර යුතු කියලා හරියට පටන් ගත යුතු තැනින් ලේහෙසි තැනින් තියෙන තැනින් දන්න තැනින් පටන් ගන්න කපාගෙන බැස්සොත් පොදුවේ ප්‍රකාශ කරන්න අමාරු නමුත් කියන්න පුළුවන් කාටත් වගේ ආනපානෙ කරන්න පුළුවන් කියලා. එකවරටම ගැඹුරු අතුරට පයින්ට බෑ. ක්‍රමයෙන් ඕනේ ආනපානෙට බැස ගන්න. බැස ගත්තොත් නම් ඔය කියන ਸਰවඥාන්සේ පෙන්නපු ওই විතක්ක කපහැරීම අත්දකින්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ආනාපාන සතිය ඒ විදිහට නුහුරු කෙනෙකුට හෝ නැත්නම් හුරු කරලා අතරමඟදී වෙන කරදරයක් අමලියක් කළා ආය ය아가න්න බැරි කෙනෙකුට හෝ කොහොමද ආනාපානිය අපි ක්‍රමානුකූලව නොගැඹුරු තැන සිට ගැඹුරු තැනට යන්නේ කියලා. එහෙම නැත්නම් දන්නා තැන ඉඳලා. මේ ගැඹුරු සමාධියට යන්නේ කොහොමද කියලා බැලුවොත් ක්‍රමවේදයක් තියෙනවා. ඒවට ගුරුකුල මත කියලායි කියන්නේ. අන්නේ ගුරුකුලය අමතක වෙනවා නිතර නිතර ආනාපාන සතිය කරන එක. කරලිවලා අග කොණෙන් අල්ලන්න පටන් ගන්නවා. එතකොට වැඩේ හරියන්නේ. කරන්න වෙන්නේ නැවත නැවතත් නැවත නැවතත් නොදන්නා කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ හැමදාම නවක හිතකින් පටන් ගන්නවා නම් මේ ගුරුකුලයේ අමතක වෙන්නේ. නොදන්නා තැන සිට යාම අමතක වෙන්නේ. ඉතින් ඒක උගෝ දෙනකොට මතකම තියෙනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් කියන එක සාමාන්‍යයි. ඊත්වදින්දි කියනවා අබෞද්ධයෙකුට මේක කියලා දෙන්න හරි ලේසි. මොකද අබෞද්ධ හැම වෙලාවෙම වෙල කියන්නේ අනේ මන් නම් භාවනා දන්නෙත් නැහැ, බුදුහාමුදුරු දන්නෙත් නැහැ, ධර්මයේ දන්නෙත් නැහැ. අනේ මට කියලා දෙන්න කියලා එයාගේ දන්නේ නැතිකම අපේ කට්ටිය පටන් ගන්නකොට අන් වෙනවා. මම දැනටමත් අසවල් අසවල් ඥාන ලැබලා තියෙන්නේ මට මෙතන ඉඳලා ඉස්සරහට යන හැටි කියලා දෙන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හොදන්න බෑ. ඒ ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. එයා දැනටමත් මම මෙතන ඉන්නේ කියලා ඇල්ලනවා නම් ඒකම විතක් ඇතිවීමට විතක්යක්ම තමයි ඒ. ඉතින් එහෙම කෙනා හරි අමාරුයි. නමුත් ඒ කෙනාට පවා මම ආදුනිකයි. නැත්නම් මම බුදුහාමුදුරුවොත් එක බලනකොට මම තාම ගොඩබිම ඉන්න කෙනෙක්. වතුරට බහැලවත් නැහැ. ඒ නිසා එහෙම ඒ වචනෙන්වත් මෙහෙම ඇඟෙන්න දෙන්න නරකයි කියලා ඒ ආධුනික හිත හදා ගැනීමම මම හිතනවා ආනාපානෙ පටන් ගන්නට හොඳ සුබ ලකුණක් කියලා. මොනුක් කමටහන් සුද්ධ කරනකොට ධර්ම සාකච්ඡාවලට ගියාට පස්සේ හොඳටම පේන දෙයක් තමයි ඒ ඒ ඇත්තටම එහෙම කිව්වට ඒ ප්‍රශ්නක නැත්තන්ගේ බලනකොට ඇත්තන මේ වෙලාමතිකම නිසා කෙලින්ම බහිනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මැදින් අල්ලන. ඊට පස්සේ කෙටි උත්තර බලාපොරොත්තු මේකට එහෙම කෙටි උත්තරයක් නැහැ. හැමදාම ආධුනික මනසක් ඇති කර ගැනීමෙන් තමයි ආනාපාන සති වගේ ගැඹුරකට යන වැඩපිළිවෙලකට සුදුස්සෙක් වෙන්නේ. නිසා ආනාපාන සතිය වඩන්න කලිනුයි ਸਰවඥයන් සඳහන් කළා තියෙන්නේ අසුබම් භාවේතබ්බා රාගස්ස පහනාය මිත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහනාය ව්‍යාපාද උපච්ඡේදාය ඉතින් නිසා ආනාපාන සතිය කරන්න ඉස්සර වෙලාම ඒ පුද්ගල රාග චරිතයක් නම් ඒ අසුබ භාවනා පිළිබඳ දැනීමක් අවශ්‍යයි කියලා ද්වේෂ චරිතයක් නම් තමන්ට මෛත්‍රී කරගන්න ඕනේ කියලා. ඉතින් අතර වෙලා තියෙන්නේ කොහොමද දන්නේ අපි රාග චරිතද ද්වේෂ චරිතද කියලා. ඒ නිසා ආනාපාන සතිය වඩන්ට සූදානම් වෙනකොට පළවෙනියෙන්ම ආධුනික හිතක් ඇති කරන මම මේ ඉස්සල්ලා මම කවුද කියලා අවබෝධ කරගන්නයි හදා. ඒ අවබෝධය සිද්ධ වෙන්නේ මගේ පිළිඹුව තුලින් මට භාවනා කරනට මතුවෙන ප්‍රශ්න තුලින් තමයි. මාත් එක වෙන මට වෙන ගැටුම් තුලින් තමයි මම කවුද කියලා තේරෙන නිසා මේ ගැටුම් එක ගැටෙන්න එපා. මේ ගැටුම් වලින් මට පාඩමක් උගන්නන්න හදාන. මම කවුද කියලා උගන්නන්න හදන්නේ මම රාග චරිතයක්ද මම ද්වේෂ චරිතයක්ද කියලා දැනගන්නයි මට පුළුවන් වෙන්නේ කියලා සම්පූර්ණ ආධුනික හිතකින් පටන් අරගත්තොත් ඒ පටන් අරගන්න කොටත් ටිකක් ඉස්සරහට පැනලා උපදේශයක් දෙනවා නම් පටන් ගන්න ඉස්සෙල්ලාම ආනාපානට යන්න ඉස්සෙල්ලාම සක්මන් භාවනාවම කළා කරලා පටන් ගන්නවා නම් ගාක් වෙලාවට ඒ ඒක පූර්ව කෘත්‍යයක් වෙනවා. කියන්නේ මෛත්‍රී භාවනා කරන්න ඉස්සෙල්ලා ආනපන මේ මේ අසු භාවනා කරන්න ඉස්සෙල්ලා සක්මන් භාවනා ටිකක් කරලා පටන් ගන්නවා පැහැදිලි පූර්ව කෘත්‍යයක් වෙනවා. ඊට පස්සේ හිතේ අමාකාරයක ද්වේෂයක් හිතේ අමාරුක වෙහෙසක් හිතේ අමාකාරයක නුරුස්නා ගතියක් තියෙනවා නම් ආනාපානට වාඩි වෙන්න එපා. වාඩි වුණාට හරියන්නේ නැහැ. හිත හිත සාදර වෙන්න. හිත මේ භාවනාවට කර්මන්නේ වෙන්නේ. ඒ කර්මන්නේ භාවයෙන්ම පේන්නේ කුඹලෙක් මැටි වැඩ කරන කෙනෙකුගේ අතරගත්ත මැටි පිට වගේ මේක අඹන්න පුළුවන් ගතිය එනවා. හැඩ කරන්න පුළුවන් ගතිය එයාට පස්සේ තමයි වාඩි වෙන්නේ. එහෙම නැතුව තටමඟන දත් මිටි කාගෙන ගිහලා වාඩි වුණාට එතන ද්වේෂ චරි ද්වේෂ හිතක් තියෙනවා. ඉතින් දැනගත්තා නොදැනගත්තත් මේ වචන සඳහන් කරන එක දැනගන්න. ඊට පස්සේ වාඩි වෙලා තමන්ගේ කයට මෛත්‍රී කරන්න ඕනේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳට හරි බරි ගහලා සැප කරගන්න. ඊට පස්සේ ඇස් දෙක මුරුදු විදියට වහගෙන ඒ වම දකුණ දෙක දෙපාරුසවය සමබරද කියලා බලනවා. ඊට පස්සේ මස්පිඩු දැඩි වෙලාද තියෙන. දඬු වෙලාද තියෙන කියලා බලලා ඒව සහැල්ලුවට මුඳ හරි. ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. මෙලෙක් ගතිය මුරුදු ගතිය මිත්‍ර ස්වරූපේ කයට ඉරියවට ඇති කරන්න ඕන. ඉතින් එතකොටම තමයි තේරෙන පටන් ගන්නවා මේ පටන් ගන්න. ඒ කියන්නේ පිවිසුම ආරම්භය මංගලයි ගියක් හදන්න පටන් ගන්න ඒ මේ කොන්ත්‍රාත්කාරයා බාසුන්නේ ගෙපල සුද්ධ කරලා නූල් ගහලා ඒ පිටි ටිකක් කියලා ඒක මඟුල් නැකතෙන් තමයි පටන් ගන්නේ. කොච්චර පරණ බහස් කෙනෙක් වුණත් වැඩේ කරන්න ඉස්සෙල්ලා මේ චාරිත්‍ර කරනවා. ඒ වගේ තමයි යෝගාවචරයත් කොච්චර පරණ කෙනෙක් වුණත් එහෙම නැත්නම් කොච්චර අබෞද්ධෙක් වුණත් කොච්චර වෙන දේවල් කරපු කෙනෙක් වුණත් භාවනා කරන්න පටන් ගන්නකොට ටිකක් සක්මන් කරලා ඒ ද්වේෂ හිත නැති, කලබිලි නැති හිතක් පේනවනම් ඉඳගෙන වාඩි වෙලා මේ තමන් ඉන්න ඉරියව්වට හොඳට මෛත්‍රී කරලා පාටම් ගන්නවනම් ඒ සැහැල්ලුවටමයි හිත දාන්න ඕන. අනන පණේට නෙවෙයි. ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න සැහැල්ලුවට හිත දාන්න. ආන්නේම සැහැල්ලුවේ හිත දාගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න එකේ සැපක් ඉරියව්වේ සැපක් ඉරියව්වේ සැහැල්ලු භාවයක් වැටහෙනවා නම් ඒකම වර්තමාන මොහොතේ නිරගෙන ඉන්න ඉරියව්වමට සැපයි කියන එකම සතිය කියලා අඳුර ගන්න එකයි තියෙන්නේ. මම දැන් මෙතන. ඒක ලොකු පෙර නිමිත්තක්, සුබ නිමිත්තක්, ආනාපාන සතියක් ඇති කරන්න නම් සතිය ඇති කරගන්න. ඒ මම දැන් මෙතන කියන ආකාරයට පිටිය සකස් කරගත්තා නම් පෙරමග සකස් කරගත්තා නම් සුබ ලකුණු ඒකම ඒ ඉරියව්වම ඒ තියෙන සැහැල්ලුවම මම දැන් මෙතන ඉන්නේ කියන එකම භාවිත කරගෙන යනකොට දිගට චිත්ත ප්‍රවෘත්ති පවත්නකොට තමයි තේරෙයි එහෙම හිතක් පවතින්න බෑ ඉරියව්ව වේදනාව. එහෙනම් හිත නලියන. ඒ වගේම බටහිර සද්ද පටේ පිටේ වටේ මේ වටපිටාවේ සද්ද වලින් එව්වට කන් දීගෙන එව්ව අහගෙන ඉන්නවනේ මේ ඉරියව්වට ප්‍රේම කිරීමක් නැහැ. කරන්න බැරි ගම නිසා තමයි මේ බාහිර බාහිර සද්ද වලට යන්නේ. ඒ වගේම හිත හිතවිලි බහුලන Taman බුද්ධ විඳින්නේ නැහැ මේ චිත්තක්ෂණ. ඒ නිසා හිතවිලි නැහැ, සද්ද නැහැ, වේදනා නැහැ කියන යම් බෙලගස්මක් තියෙන වෙලාව තමයි මේ ඉන්න ඉරියව්ව සැපහිත. ආහනේ ඒක අගේ කිරීමම හිතන්න ඕනේ මේ වෙලාවේ ශීලයේ අතින් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් හිතපවා දැන් හිතවිලි වේදනා සද්ද අඩු නැති දුරවන් වෙන තත්ත්වක තියෙනවනම් අන්න ඉස්සරහට යන්න හොඳ පෙරහුරුවක් පෙරමගක් ලකුණක් තියෙනවා. එහෙම කරගෙන ඉන්නකොට තමයි ස්වභාවයෙන් මතුවෙනවා නම් ආනාපානෙ මතුවේ. සර්වචනාංශේ ආනාපාන සති සූත්‍රයේ ගැඹුරදී මතක් කරනවා නාහම් භික්කවේ මුට්ටස්සති ස අසම්පජානස ආනාපාන සතින් වදාමි. මහන්නේ මේ මුඩ වූ සතියක් ඇත්තා වූ සම්පජාන්නේ නම් වූ නම් වූ ඇතිදී ඇති ඇටියෙන් දකින්න ඥාණය නැති කෙනාට මම ආනාපාන භාවනාවක් සමාධියක් අනුමත කරන්නේ කටට ගන්න බෑ. ගන්නව නම් ගන්න පුළුවන් නම් පටන් ගන්නකොටම සතිය අර සියුම්ම වැටෙනවා. ආයාසෙන්තරව අනායාසයෙන් වැඩෙන හුස්මේ පිහිටයි. පිහිටන් නැත්තම් එක්කෝ සද්දක හිත දුවලා එක්කෝ හිතවිල්ලක හිත පටලැවිලා එක්කෝ ඉන්න ඉරියව්ව කටුබෙරයක් වඩටපත් කරගන්නපත් වෙලා. ඉතින් මෙව්ව සකස් කළා දෙන එක සාමාන්‍ය බුද්ධිය. ඒ සකස් කිරීම භාවනාවක් නොවේ මම තාම දුර්වලේ ආධුනිකෙක් කියලා හිතන්න අරකයි. අත්‍යවශ්‍යයි පටන් ගැනීම. ආන්නේ විදිහට පටන් අරගත්තන ඒ මුට මුඩ උඩ කියන්නේ මෝඩයයි කියන එකයි ආය වෙන එකක් නෙවෙයි. සතිය නැති මෝඩයෙකුට සම්පජාඤ්ඤය නැති අමනයෙකුට භාවනා ආනාපානසති කරන්න. ඉතින් මේක පොඩි ඉඟියක් පේනවා. මහසි සෑඩෝ මේ භාවනා ක්‍රමය හඳුන්වා දෙනකොට ඇත්තට මේ ස්වාමින් වහන්සේ මේ විපස්සනා ක්‍රමය ඒ මින්ගුන් සෑඩෝගේ ඉගෙනගෙන තියෙන්නේ මේ ආනාපාන සතිය පදනම් කරගෙන තමයි. නමුත් ගොරෝසු හිතවිලි සහිත එනස ඉස්පාසු නැති කැළඹිලි සහිත හිතට ආනාපානය නැත්නම් හුස්ම ඉහළ පහළ ගැනීම නාසිකාග්‍රයේ වැටෙන සියුම් දැනුමට වැඩිය ගොරෝසු කෙනාට උදරයේ වැටීම පේන්ට ඉඩ තියෙනවා. වෙන විදිහට කියනවා නම් ආනාපානේ නම් වූ සියුම් හුස්ම රැල්ල පේන්නේ නැහැ කියලා චෝදනා කළත් උදරයේ සිදුවෙන පිම්බීම හැකිලිම පේන්නේ නැහැ කියලා චෝදනා වෙනවා අඩුයි. ඒකට ආශ්වාසය කරනකොට එක සැරයක් හුස්ම පිරිමැදිලා බහිනවා. ප්‍රශ්වාසය කරන තව සැරයක් පිරිමැදිලා බහිනවා. නමුත් උදරය ආශ්වාසයේ පුරාවට පිම්බෙනවා. ප්‍රශ්වාසයේ පුරාවට හැකිලෙන නිසා ආනාපානයේදී තරංග දෙකකින් පෙන්නන මේ දේ පුංචි තරංග දෙකකින් පෙන්නන මේ සංඥාව පිම්බීම හැකිලිමේ ලොකු එක තරංගයකින් පෙන්න. ඒ නිසා යට නෑ බෑ කියන්න බෑ. නිසා මේ පොත සංස්කරණය කරනකොට හත්වෙනි අටවෙනි සංස්කරණය විතර ඉඳලා ආනාපානේ පැත්තක දාලා පැත්තකට ගිහිල්ලා පිඹීම හැකිලිමම ඉස්සරහට ඇවිල්ලා. එමෙතු උඟා බටහිර ඇත්තු චෝදනා කරන යැත්තන්ට ආනාපානේ වැටෙන්නේ කියලා. සියුම් වැඩි කියලා. මොකද හිත අර විදිහේ පෙරපුරුවක් සකස් කිරීමක් නැති නිසා. ඉතින් ඒ නිසා ඒක අපි තේරුම් ගන්න ඕනේ කොයි වෙලාවක හරි හිත හිතියානම් මම දැන් මෙතන කියන දැනක ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙම කෙනාට පමණයි සතියක් සමාධියක් ආනපනින් ගන්න පුළුවන්. එහෙම ගත්තා නම් බොහොම සියුමට යන්න පුළුවන් සාන්ත ප්‍රණීත භාවය අනිකුත් ඔක්කොම භාවනාවට වැඩිය ආනපන වෙයි. සන්තෝචේව පනීතෝච. සුකෝච විහාරෝච. ඉතින් ඒ නිසා ආනාපාන සතියේ මේ විතක්ක හා සම්බන්ධ පෙරහුරුව කොටසෙදිත් කියන්නේ සකස් කරන අවස්ථාවේදී බැස ගන්න වෙලාවේදීත් යෝගාචර දැනගන්න. ඊට පස්සේ මූලධර්ම මේ වශයෙන් උත් දැනගන්න ඕනේ. හිත හුඟක් සියුම් වුණාට පස්සේ තමයි මේ හුස්ම කියන එක හිත යන්නේ. අනිකුත් අල්ලන්න පුළුවන් ගොරෝසු කම්පන චංචල දේවල් අඩු වෙන්න අඩු වෙන්න තමයි හුස්ම හිතේ කියන්නේ. ඊට අඩිය කම්පන චංචල ගත්ත වැඩි නම් අපි ආනාපානේ පාවලා දීලා අර චංචල දේවල් වල හිත හිටිනවා. එහෙම කරාට ආනාපානේ කරන්න බෑ කියන එක සර්වඥාන්සේ පාව පිළිගන්න. නමුත් කරනවා නම් ආනාපානට බැස්සනම් අනිවාර්යයෙන්ම විතක්ක කපලා දාන්න හිත පිට යන ගතිය අඩුකරන මේක උතුරන බත්තලියකට ඇල්ලතු ටිකක් දාපුවාම බත්තලිය එකපාරට නිවිලා යනවා වගේ ගිනු ගිම්මා නේත්‍රි වැහපු වැස්සකින් දූලි වල සංසිඳනවා වගේ එකපාරට කපලා දාන්න පුළුවන්. ඒ නිසා ආනාපානෙ පටන් ගන්නකොටම යෝගාවචරයේ හොඳට ඒකට අවශ්‍ය කරන්නා වූ සක්මන් කරලා ඉඳගෙන කය හොඳට තැම්පත් කරලා පටල කරගෙන ඒ කයේ පහසුවට හිත යොදාගෙන ඒ තුලින් මතුවෙන ස්වභාවික ආනාපානට ගියාන ඊට පස්සේ බලන්න පුළුවන් ඒ ආනාපානේ උඩුකය විතරයි සිද්ධ වෙන්නේ ආශ්වාසපසාරී උඩුකය වඩාම හොඳටම පැත්ත කරලා බලනකොට හොඳටම පිරිමැදෙන්නේ කොතනද? ඒ පිරිමැදෙන තැන හොඳටම සියුම් වෙනකොට අපිට ආනාපානට යන්න පුළුවන්. නැත්තම් උදරේ පිම්බීම හැකිලිපත කරනවා. දෙකේම සිද්ධ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි. ආනේ දේ වුණාට පස්සේ දැන් ඒ ඒ අපි අර සම්පූර්ණ අවධානයෙන් ඒකට මෙහෙ තෙදලා ඉන්න වෙලාවෙම හිටියට ඊගා චිත්තකේ සද්දයක් ආපු ගමන් ඕක කඩලා යනවා. ආය වේදනාවකින් කැවෙන. ආය හිතවිලකින් කැවෙන. ඉතින් කැඩි කැඩි කැඩි කැඩි යනකොට යෝගාවචරයට සිදු වෙනවා. අර නැවත නැවතත් මූල කර්මස්ථානයේ හිත පවත්වා ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් උත් බාහිර හිත කැඩීම මන්දෝත්සාහය කිරීමක් වශයෙන් උත් ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන් ඒ දෙකෙන් පළවෙනි එක තමයි මෙනෙහි කිරීම කියන්නේ. මෙනෙහි කරනවා කියලා කියන්නේ මානසිකාර කියලා කියනවා. ඒව නැත්නම් සලලක්ෂණය කියලා කියනවා. සලකුණු කිරීම. ඒක ලේබලින් කියලා මේ ඉංග්‍රීසියට පරිවර්තන කරනවා. මෙනෙහි කිරීම නේමින් නෝටින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සලලක්ෂණය කරන්නේ අර තමන් දිගට පැවැත්විය යුතු අනුග්‍රහ කළ යුතුකට තැන දීලා අනිත් කට්ටිය පැත්ත කරගෙන අදහස. ඒ සාමාන්‍යයෙන් මම විතර මතක් කරන විදිහට ඒ පොල්ලතු කරත් එකකින් පොල්ලතු බාන මිනිහා එනතන් පොල්ලොරියකින් පොල් ගණන් කරන දාන මිනිස්සයා ඒක මුදලාලි නෙවෙයි ඒක කරන්නේ ලොරි අධිකාරයත් ඒක නෙවෙයි කරන්නේ ක්ලීනර් කරන්නේ. හැබැයි මුදලාලිත් බලා ඉන්නවා ලොරි අධිකාරයත් බලා ඉන්නවා. ඒ මනුස්සයා කරන්නේ ගණන් කරන ගණන් කරන පොල් ගෙඩි දෙකට අත් දෙකට දෙකක් අරගත්තා තට්ටු කරා ලාභයි කියලා සද්ද කරලා දාන. ඊගාට දෙකයි තුනයි හතරයි පහයි හයයි කියලා ඉතින් අර ගණන් කර කර ගණන් කර දැමිල්ලේදී ඒක විදිහක මේ මෙනෙහි කිරීමේදී එයාට වෙන දේවල් කතා කරන්න විදියකුත් නැහැ වෙන කෙනෙකුට එයත් එක්ක කතා කරන්න විදියකුත් නැහැ එහෙම කතා කරන සද්ද තියෙනවනම් 1 1 1 1 1 දෙකයි දෙකයි දෙකයි දෙකයි දෙකයි තුනයි තුනයි තුනයි තුනයි තුනයි කියලා ගණන් කරන ගණන් කරන දානකොට පැටලෙන තියෙන අවස්ථාව අඩුයි පැටලුණත් මුදලාට හෝ ලොරි අධිකාරට පේ. බඩු ගන්න ගන්න මුදලාට හෝ බඩු විකුණන මුදලාට පේ. ඒතර කීයක් ගාණ වැරදුනයි. ඉතින් එන්නේ සෙල්ලම තමයි අපි විතක්ක එනවාන සද්ද එනවාන මේ වේදනා එනවන අර මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් පැවතීම සඳහා අනුග්‍රහය තමයි මෙනෙහි කිරීම. ඊට එහා ගිහිල්ලා යම් විදියකට බාධාව සිද්ධ වෙන්නේ සද්ද වලින් නෙවෙයි නා වේදනා වලින් නෙවෙයි නා හිතිවිලි වලින්ම නම් ගණන් කිරීම කරන්න මෙනෙහි කිරීම කියන්නේ ආනාපානදී ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැත්නම් ගන්නවා හෙලනවා ගන්නවා හෙලනවා. නැත්නම් ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස. පිම්බීම හැකිලිම කරන එක නන පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ආනාපාන සති භාවනා ගැන මේ කතා කරන්නේ ආනාපාන සති භාවනාදී මෙහෙම කරගෙන යනකොට හිතවිලිම නම් බහුල. ඉතින් ඒකයි මම කලින් කිව්වේ එහෙමද කියලා දැනගන්න එක තමයි වැදගත්ම දේ. උගදෙනකොට ඒකටත් ඉස්පාසු නැහැ. මට ආනපන කරන්න බෑ හිතවිලි බහුල කියලා දාලා ගහලා යනවා. ඉතින් ඒක අර අපරාධ මෙතෙක් කරපු දේවල් පාවා දීම. එවනේ බලන්න ඕනේ හිතවිලිද වැඩි, ශබ්දද වැඩි, වේදනාද වැඩි. හිතවිලි බහුල නම් කියනවා ඇතුල් වෙනවා පිට වෙනවා එකයි. ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි. ඇතුල් වෙනවා පිට වෙනවා තුනයි. ඇතුල් වෙනවා පිට වෙනවා හතරයි කියලා පහට හෝ හයට හෝ ගණන් කළා අපවුවේ. 5 10ක් අතර ගානකට ගිහිල්ලා ආපහු වෙන දිගින් දිගට ගණන් කරන්නත් එපයි කියන. ඒකට ගානට හිතයක්. කෙටියෙන් සඳහන් කරන්න කියනවා මේ ඔක්කොම විසුද්ධි මාර්ගයේදී හඳුන්වා දෙන ලද ක්‍රම. ගණනා අනුබන්ධනා වශයෙන් ගණනා ක්‍රම. ඒ ගණන් ක්‍රමය ආනාපානෙදී අපි කියමු 10ට ගණන් කරයි 8ට ගණන් කරයි කියලා. එක දෙක තුන ආසස් ප්‍රසවාස එකයි ආසස් ප්‍රසවාස දෙකයි ආසස් ප්‍රසවාස තුනයි හතරයි පහයි හයයි හතයි අටයි ආයකට එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි දෙකක් චක්‍ර දෙක ගණන් කරනකොටම තේරෙන පටන් ගන්නවා විචිවිල්වල පුදුමාකාර අඩුවීමක් සිදු වෙනවා එතකොට මෙනෙහි කිරීම සහ ගණන් කිරීම දෙකම සිදු වෙනවා හොඳට මතක තියාගන්න ඕනේ මේ විදිහට මෙනෙහි කිරීම සහ ගණන් කිරීම දෙකම කරන විතක්ක බහුල නම් පමණයි වේදනාව සඳහා නෙවෙයි ශබ්ද සඳහා නෙවෙයි ශබ්ද වේදනාව මත හරි ගමන හිතවිලි එනවනම් මේ ක්‍රමය ප්‍රසිද්ධයි ඒක නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කරනකොට මේ විතක් අඩු කරන්න පුළුවන්. නමුත් මෙනෙහි කරන්න ඉස්සලා ගණන් කරන්න ඉස්සලා මගේ හිත වැඩියෙන්ම කැදෙන්නේ සද්දවලටද වේදනාවටද හිතවිලි වලටද කියලා තමන් දැනගන්නවා ඇර. වෛර නොකර දැනගන්නවා ඇර. ප්‍රතික්‍රියා නොකර දැනගන්නවා ඇර. වෙන කෙනෙකුට ඒක උදව් කරන්න බෑ. ඒක කරන්නේ නැතුව බෙහෙත් කියන්න බෑ. නිසා භාවනා කිරීමෙන්මයි දැනගන්න ඕනේ හිත පිට යන ගතිය වැඩි නම් සමහරලාට සමහර අයගේ සමහර වෙලාවට එනවා. කීකරු කරගන්න කියලා. ආනන්දේම කීකරු කරගත්ත කෙනා යම් වෙලාවක ආනාපාන දිගේ දිගින් දිගට හිත යනවා නම් බොහෝම ඉක්මනට දකින්නවා දීර්ඝ හුස්ම රැල්ල කෙටි හුස්ම රැල්ලක් වඩපත් වෙලා හොඳට මූණට මූණ දාලා තැම්පත් කරගෙන අර ග්‍රීෂ්මේ වටවැසි වගේ දූවිලි තැම්පත් වෙලා ආනාපානියත් නොපැනෙන නොදැනෙන තත්ත්වයට යන්න පුළුවන්. එක පරියන්කෙන් දෙකේ උනත් යන ඇත්තෝ ඉන්න පුළුවන්. ඒ සඳහන් කරන්නේ අර විතක්ක උපච්ඡේදනේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකයි අත්‍තරම උපහාසය නැත්නම් හාසිය තියෙන්නේ එතකොට කියනවා පාළුයි කිය. ඊගාට මම මොකද කරන්න ඕන කියලා. මෙච්චර අමාරුවෙන් නැගෙන තිබුණු දූවිලි ටික බැසගත්තට පස්සේ ඒ මතින් ආය දූවිලි දාගන්න. ආය මේ තර්ක ඇති කරන. සැක ඇති කරන. මට වැරදිලාද ඉස්සරණ හැප්පෙන්න අඩු ගන්න. හිතක් විතක් ඇති වුණා ආනාපානෙන් දැන් මොකක්වත් නැහැ කියලා අර කෙලෙස් නැති ජීවිතයට හුරු නැතිකම නිසා ආය මේ විතක්ක දාගන්න. එහෙම නැත්නම් සැක දාගන්න. එහෙනම් වික්ෂිප්ත මනස දාගන්න. ඉතින් මේක තමයි පෑදීදියට බොරදී එකතු කරනවා කියන්නේ. එහෙම කරන්නේ නැතුව දිගට හිතවිලි පවත්නවා නම් අධිකට ආනාපාන පිටකට පවත්නවා නම් ඒ තැම්පත් හිත දැකීමම ආනාපාන සතියේ විතක්කපච්ඡේදයේ සිටිනවා කියලා දන්න කෙනෙකුට ලොකු සතුටක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ කියපු දේ පිළිබඳ. කවදාහකවත් ඇයි මන් දැන් පැටලිලා ආනාපානෙන් ආවනේද ආනාපානෙන් දැන් තුනී වුණා වෙනදා හිතවිලි මීමැසි පොදියක් ඇවිස්සනා වගේ දැන් නැහැ කියලා ඒක සැකේට පාළුවට නීරසකමට කම්මැලිකමට හේතුවක් කරගන්නේ මේ තමයි විතක් උපච්ඡේදය කියලා යාර සියුම් ප්‍රීතියක් උපදින. ඒක නිසා ආනාපාන සති සූත්‍රයේ ਸਰවඥයන් සඳහන් කළ තියෙන යම් වෙලාවක පස්සම් බයං කාය සංකාරං අස ශිස්සාමිති සික්කති පස්සම් බයං කාය සංකාරං පස්ස ශිස්සාමි සික්කති කියලා මේ සංසිඳීම ආස්වාද ප්‍රසවාසයේ සංසිඳීම, හිතේ සංසිඳීම, කයේ සංසිඳීම දැක දැක දැනගෙන විතක්ක උපච්ඡේදයේ මේක සිදුන කියලා දැක්කනම් ඊගාට පීති පරිසංවේදී කියන දොරක් කරලා දෙනවා. මේ ප්‍රීතිය කවදාකවත් උපදින්නේ මේ කියන తত্ত্বය රැක ගන්න දන්නේ නැති කෙනා. يعني ඊතරෝම ආනපාන නැති වෙනකොට සැකයක් ප්‍රශ්නයක් ඇති කරගන්න. මම මේ ඈතක ඉන්නේ මට කම්මත් ආනාචාර්යවරයෙක් නෑ ප්‍රශ්නයක් අහන්න කෙනෙක් නෑ මම දැන් අසරණ වෙලාද තනි වෙලාද කියලා අර පෑදීතියට බොරදී එකතු කරන නිසා මේ ආනාපාන සති භික්කවේ භාවේතබ්බං විතක්කපච්චේදාය කියලා කතාව මේ ආනාපාන සති සූත්‍රයේදී හතර පහ පොලක විශ්මතු කරලා පෙන්වන බොහොම ධෛර්යමත් කරන තාලෙට. ඒකේ අකාලික ස්වභාවය කෙරුවොත් හරි. මේ හේතුඵල ධර්ම පෙන්වීම මතු කරලා නමුත් මේකෙදී මේ විතක්ක වලට ඉඩ නොදී සැක වලට ඉඩ නොදී මේ තමයි ආනාපාන ආනිසංශ කියලා ඒ සංසිඳුණු භාවයේ සමාදන් වෙලා ඉදිරියට ගිහිලා ප්‍රීතිය ඇති වෙනවා කියන එක මේ බොහෝමත්ම දුෂ්කරයි. ඒ තරම්ම අපි එතෙන්දී අපේ පඬිතකම් ඉස්සර කරගන්න. පෞද්ගලික දැනුම ඉස්සර කරගන්න ගියාම වෙන්නේ මොකක්ද? අර තන්දිච්චි විතක් ඇති. එහෙම නොවිච්ච කෙනෙක් මම නම් දැකලම නැහැ. අනිවාර්යයෙන්ම සංසිඳනකොට දූවගෙන යනවා පරියන්ක නතර කරලා හරි ඊගාවට මොකද්ද කරන්න කියලා අහන්න. මේ තියෙන එකම දිගට යෑමම ලොකු ජයග්‍රහණයක් ඒක යොමු වෙලා තියෙන්නේ තරුණ ප්‍රීතියටයි පිරිච්ච ගතියටයි සම්පත්‍ති කර ගතියටයි ප්‍රමෝදයටයි කියලා පළවෙනි වතාවට කවදාකවත් කාටවත්ම වෙන්නේ නැහැ. උනත් සැක උපදවනවා සිද්ධාර්ථ කුමාරයාට ඔය සිද්ධිය වුණා වප්මකුල් දවසේ. උඩ හිටියේ උඩ හිටියේ මේ මොනක්වත් දන්නේ ඊට පස්සේ අවුරුදු 35 වෙනකන් අර කවදාකවත් එතෙන්ට ගියේ නැහැ කියනවා. පුදුම බයක් ඇති වෙලා තියෙනවා මේ මං වගේ Brahmacharya රකින්න කෙනෙකුට ඒක ගැළපෙන්නේ ඒක එක සැප වැඩි. අන්තිර බුදු වෙන දවසේ රාත්‍රියලු මතක් වුණේ මම මෙච්චර කල් මං නන්නත්තරලා හැමතැනම ගියා මට ගොඩෙන්න බැරි වුණා. අනේ අර සිද්ධාර්ථ කුමාරයා කාලේ මම මෙච්චර දුර දිග ගියා නේද කියලා සිද්ධාර්ථ තාපසයා සිද්ධාර්ථ කුමාරයාගෙන් තමයි කමටහන් කරන්නේ. එදා බුදු වුණා. ඉතින් මේක වෙන්නේ නැහැ හැමෝටම. මේක බුදුවරයෙකුට පමණයි කල්පාන්තරයකට එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කල්ැතුව කියලා දෙනවා. ආනාපාන සති භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ භාවේතබ්බං විතක්කපච්චේතය. නමුත් මේ ගැටේ ලිහලා භාවනාදී මේක මතුවෙන හැටි මතක් කරලා දෙනවා කියන එක හරි ගැඹුරක් වගේ පේන. මේ වෙන මොකක්වත් නෙමෙයි තක తీරුකම. බෝඩකම්. අර තැම්පත් වෙනකොට පෑජියට බොරදී දාගන්න එක. ඒ නැත්තම් අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරගන්නේ. ඉතින් ඒක නිසා අපි ළඟ සුදුසුකම් තිබුණාට නුසුදුසුකම් වැඩි. අන්නේ නුසුදුසුකම් පැත්තක තියලා සුදුසුකම් හිමීට හිමීට දිනු කරගෙන යනකොට නිකන් හරියට නිදියක් ඉල්ලමක් හම්බෙලා ඉන්ද්‍රිය ඉල්ලම දිගේම කඩාගෙන යන කෙනා උම කඩාගෙන අරගෙන යනවා වගේ පුදුමාකාර ශිල්පයක් ඉගෙන ගන්න. ඉතින් ඉස්සරහ තියෙන ඒ කාය පස්සම්බනයත් එක්ක ඇති වෙන මේ ප්‍රීති සුඛේ වගේම කියන්නේ කාය සංස්කාර සංසිතිමිනේ තියෙන ප්‍රීති සුඛේ වගේම ඉතල චිත්ත සංකාර සමනය කිරීමේදී ඔය හා සමාන කඩීමක් තියෙනවා. අන්නේ කඩින් වලදී හරියට පාර මෙහෙමයි කියලා ඉස්සර කරගෙන යනකොට පුදුම සාන්ත ගතියක් ප්‍රනීත ගතියක් සන්තෝෂේව පණීචෝච සුකෝච විහාරෝ ආනපනසති සුඛ විහරණයත් අසේචනකෝච පිටි මොකක්වත් ඕනේ එතකොට uppanna uppanne papake akusala dhamme antaradhapeti upasameti කියන එක ශිල්පීය ක්‍රමයක්. විද්‍යාවක් නෙවෙයි කලාවක් කියන්නේ. ඉතින් මේක දහස්වර කරලා බණ ආමින් ධර්ම සාකච්ඡා කරමින් හරියට ඒ තැනදී තීන්දුව ගත්තයි කියලා කියන්නේ පුදුම මේ ධර්මයේ තියෙන අකාලික ගතියක් මතුවේ. එතකොට තේරෙනවා මේ බුද්ධ ආධ්‍යාත්මයන් වහන්සේලා ඒ තමන් අත්දකපු දේ තමයි මේ බොවැන මුලදී අත්දකපු දේ තමයි මේ විස්තර කරලා තියෙන්නේ. ඒ උන්නලාගේ ආර්ය භාෂාව. අපේ භාෂාවට දාගන්නකොට ඒක ගොඩාක් විස්තර විභාග අවශ්‍යයි. ඉතින් මේ විස්තර විභාග තමයි ඒ ඒ ගුරුකුල වල පවත්වාගෙන ඉන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට ගොඩක් තා විස්තර කතා කරන්න තියෙනවා. නමුත් දවසේ කාලය સમાપ્ત වෙච්ච නිසා මම බලාපොරොත්තු වෙනවා මේ විතක්කපච්චේදාය කියන තේමාව අරගෙන ආනාපාන සති සූත්‍රයේ ඒ සම්දිස්ථාන ඉදිරියට මතු කරගන්න අදයි අපි මුල් එකක් දෙකක් මනයි මතු කරේ ඉස්සරහා මේක හුඟා ගැඹුරේ සියුමට පේන්න පටන් අර ගන්නවා ඒ සඳහා කාලය ඉදිරියට භාවන ඉදිරි ධර්ම දේශනා වාර පැමිණුත් කරනවා කියන අදිෂ්ඨාන යුක්තව අද දවසේ ධර්ම දේශනාව මම මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා නිසා මෙතුවක් මේ ඉදිරිපත් වෙච්ච අසුභ භාවනා ආනිසංශ මෛත්‍රී භාවනා ආනිසංශ සහ විතක්ක උපච්ඡේදාය පිණිසෝ ආනාපාන සතිය ආනිසංශ තම තමන්ගේ කරගෙන යන වැඩවලට උදව් ආධාරකාසයෙන් ඉදිරිපත් කරගෙන ඇස්තැති කෙනෙක් බැදිවල ලඳුවල දුවන්නේ නැතුව වගේ නිසිපාරේ ගමන් කරන තමන්ට පරියන්කේදී මේ අවශ්‍ය ඥානෙ එතන එතන පාළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මම පුරුදු පරිදි ආරාධනා කරනවා ධර්ම දේශනාවේදී ඉදිරිපත් වෙච්ච කරුණු මතින් හෝ භාවනාදී තියෙන ඊට අදාළ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරමු. එහෙම නැත්නම් අපි දවසේ දේශනා වැඩසටහන් මාව පේන පේනට පින්පැමිණ වීමෙන් ඥාතීන් සීපත් කිරීමේ අපේ પરමාර්ථ සීපත් කරගැනීමෙන් සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. සම්බේ භූතා සම්බේ කේවල. ඒක නැවත පුතා පොඩ්ඩක් සබ්බේ කේවලන සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතා සබ්බේ අත්ථභාව පරියාපන්න සබ්බේ පුද්ගල සබ්බේ අත්ථභාව පරියාපන්න සබ්බේ සත්තා කියලා කියන්නේ තමන්ගේ නාම රූප දෙකට ඇලෙන්නා වූ කෙනා. ඕනම කෙනෙක් ඒ සත්ත්ව ගතිය තියෙනවා කියලා කියන්නේ එයා එයාගේ දෙයට අනිත් කොකටත් වැඩිය ඇලෙනවා. ඒක ඉතින් නැති කට්ටිය තමයි ඔය වහබොන්නේ. කොච්චර පයින්. මෙහෙම කට්ටියක් තියෙනවා. අපි ඒ කට්ටියට කියනවා මානසික අසහන කියලා. සාමාන්‍ය මානසිකත්වයේ තියෙන කෙනා අපි දැනගන්නේ මරණය දුකකට හෝ මරණාසන දුකටපත් වෙලා හෝ මගේ මේක රැකගන්න උත්සාහ කරනවා. සත්ත්ව ගතිය. සබ්බේ සත්ත සබ්බේ පානා ඒ සඳහා නිතරම හුස්ම බොන්න ඕනේ පානය කරන්න. ආශාස ප්‍රසාස කරන්න ඕනේ. ඒ ආශාස ප්‍රසාස කිරීම සතෙක් ඉන්නවද නැති කියලා බලන තුන හොල්මන තමයි. මේ සාමාන්‍යයෙන් කියනවා ඉස්සර කරන ක්‍රමයට දත්තය දත්පණුව ඉන්නවනම් මතුරලා බුලත් කොලේට ගල ගන්න. කොලේ දිහා බලාන ඉඳගෙන නලියනවා. නලියවනම් ඒ කියන්නේ පණුව එළියට ඇවිත්. නලියන ගතිය තමයි සත්‍යයක් ඉන්න බවට ලකුණ. වතුරක් දිහා බලන ඉඳලා කියනවා මේකේ මඳුරු පණුව ඉන්නවද කරන නලියනවා කියනවා. ඒ මොකද නලියන්නේ මොකද උට හුස්ම ගන්න නිකන් බෑ. එයා පම්ප් එකක් වැඩ කරන්නේ බෑ ඉතින් නලියන. ඉතින් මේ වෙහෙස තමයි. මේ පුදා බැක්ටීරියාවෙන් ඉඳලා විශාල සතා සඳහා එක විදියට ඉන්න බෑ. ඒ පාන ගතිය. හුලම් බොනවා. හබ්බේ සත්තා, හබ්බේ වාන, හබ්බේ භූතා. එයා රූපෙකින්, ආකාරයකින්, ඉරියව්වකින් පෙනී හිටිනවා. කැපී වෙනවා. මේ තමයි මම. අඟ උස්සනවා. කොහේ ගියත් සතා කියන සතා ඒ හැටි. ඌට ඒක උස්සන්නේ නැතුව හිටියොත් මොකටද ඉඳලා? නිසා කොහෙන් හරි ගිහිලා හරි ඇඟේ හරියක් වෙනවා. එහෙම නැත්නම් එහෙම බලාපන් කියලා පේන ඒ පොඩි උන්ගේ පවා ඒක තියෙනවා. එයාදී අවධානය යොමු නොකරොත් එයා මොකක් හරි කරලා සීන් එකට එනවා කොහෙන් හරි. කියන්නේ අපේ භූත ගතියක් තියෙනවා. අද්භූත වෙන්න අපි අපි මේ සීන් එකේ පිටිපස්සේ නේද අපි ඉස්කෝලේ අපි ඉස්කෝලේ කාලේ පොඩි කාලේ මලකෙවල් වලට ගිහිල්ලා බලනවා කවුද මුදුන වෙන්නේ කියලා. ඕනේ මලකෙදට ගිහිල්ලා බලන්න කොහෙන් හරි කලාපරෙක් ඇවිල්ලා ඉන්න ඔක්කොම මුදුන වෙලා වැඩ කරනවා. කොයි තැනට ගියත් කවුරු හරි ඉන්නවා අපේ යුනිවර්සිටි කින්න කාලේ කිව්වේ ඒටිආ එක්ක. ඌත් ඒ වගේ ඊට පස්සේ අනිත් එක කියනවා මේ අහවලා ඉන්නවද බලු බෙට්ටක් තිබ්බත් උඩින්ලු ඉන්න ඕනේ. ඒක උඩින් එහාට වන ඒකට උඩින් ඉන්න. ඉතින් එතකොට මිනිහා කන්න නතර කරන බොන්න නතර කරන ඒ තමයි භූත භාවය. ඉතින් ලොකු සාන්ති කියලා දෙනවා අපි ගමනාගමන ඉරියව්. අපි කවුද කියලා පෙන්නනවා. එන්න රහසත් එලිපිටත් මේ මම ආපෑම කරන්න යනවා නම් හොඳට මතක තියාගන්න ඒක භාවනා කරන ඇට නෙවෙයි ඕන කෙනෙකුට තේරෙනවා. ඒ අංග උස්සන ගැතියි. උන්න අං කැඩිච්ච ගොනෙක් වගේ ඉන්න තමයි සාරිපුත්‍ර සාංශය අපිට මේ ආසනය පෙන්නන්නේ. අංග ගස ගස යන්නේක නෙවෙයි අං කැටිච්ච ගොනෙක් වගේ පොල් කට්ට අතර ගත්ත හිඟන වසල දරුවෙක් වගේ ඕම යටහත් අසුචි වල මුත්‍රා ඉවසන මහ පොළොව වගේ කුණු ඔක්කොම පුච්චන ගින්න වගේ හැම කුණක් මොහොතන වතුර වගේ හැම ගඳක්ම පියාගෙන හුලක වගේ වෙනා හුලක කවදාවත් ගඳ පිස්සයි කියලා හුඟ කෙලෙසෙන්නේ ගින්න කොච්චර කුණු දෙයි පිච්චුවත් ගින්න කෙලෙසෙන්නේ වතුර කොච්චර කුණු ජරා හේතුවත් වතුර කෙලෙසෙන්නේ පොළොවට කොච්චර කුණු දරා දැම්මත් පොළොව කෙලෙසෙන්නේ ආන් ඒ ගතිය නැති එක තමයි භූත කියලා කියන්නේ. ඒක කිසිම සත්තු අතර පවා අහිංසක භාවයෙන් හෝ අපි උත්සාහ කරන්නේ මුදුවට කියවන්න මරණ දැන්වීම ටික. මලමිනිය කෝක වෙදත් ඉන්න කට්ටිය මොකද කරගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ස්පීකර් බඳගෙන මොකද කරන්නේ කියලා බලන්න. උත්සවයක් කිව්වම මොකද්ද කියලා බලන්න. උත්සවයක් කියන්නේම එක එක ඔසවට අරිමත් තමයි. මේකේ භූත ස්වභාවය. භූත කියලා කියන්නේ කැපිපේන ගතිය. කැපි පේනවනේ භූතයයි කියලා කියන්නේ නොපෙනෙන දෙයක් පෙනෙන පැත්තටපත් වෙනවා. භූත භූතයි. අභූත කියලා කියන්නේ පේන්නේ නැහැ. අද්භූත කියලා කියන්නේ පේන්නේ නැහැ. තිර පිටිපස්සේ ඉන්නේ. භූත ස්වභාවය කියලා කියන්නේ එයාට එහෙම ඉන්නකොට කිසි රසයක් දැනෙන්නේ භූතයි. ඊළඟට පුද්ගලයි කියලා කියන්නේ කොච්චර දහංගට දැම්මත් මරණයෙන් පස්සේ අපායි. ආය කතා හොදන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම යනවා. ඔය වගේ ওই සත්ත්ව ආත්ම සත්ත්ව පාන භූත ස්වභාවය වැඩි කට්ටිය ඉතින් මොනා කරන එයා සක්කයකට අඳලා ගත්තා වගේ එතෙන් තමයි යන්නේ. අපිට කාටවත් ඒකට කාටවත් දොස් කියන්න බෑ. අපි තාම මේ தත්ත්වෙ ඉක්මවල නැත්තම්. පුද්ගල භාවය ඉක්මවල නැහැ කියලා කියන්නේ අපි තාම ආර්ය தත්ත්වයටපත් වෙලා නැහැ. හැම කෙනාම පුද්ගල භාවයේ තියෙන. අපාගත වීමේ ස්වභාවය තියෙන. අත්භව පරියාපන්නා කියලා කියන්නේ තමන්ගේ ආත්ම ස්වභාවය මේ අනිත් එක්කනාගේ වෙන් කළ පෙන්වන්න හදන්නේ. මම නම් ඒ ඒවම ඕනේ. මම මම නම් මේවයි. මම මම මේකයි. මට නම් මෙහෙම ඕනේ. ඒ මම නම් ඒ ඒව කරන්නේ. මේක තමයි කරන්නේ කියලා ඒක කියන්න පොත් ලියයි කතා කරයි. ඒක මම අහන්න ඒක හරියි. මේ මෛත්‍රී භාවනා කෝක වේදත් රසයි ඒක කියනකොට මේ අපේ තියෙන අංගෙන ගතිය. එක එක්කත් නෑ බෙදලා. ඒක නිතරම ප්‍රයත්න කරන්න කියලා කියනවා. මෙන්න මේ ගතිය තියෙනකන් කවදාකවත් මේ මේ ලෝක සාසන සේවාවක් කරන්න බෑ. තමන්ගේ සාසනය කරන්න බෑ අනුන්ගේ සාසනය කරන්න බෑ. ඉතින් ඒක අභියෝගයක් කරගෙන මම මේකදී නිහතමානී වෙන්න ඕනේ අඟ උස්සන්නේ ඕන කෙනෙකුට උස්ස ගන්න ජීවිතවයි මට ඇත්ත හුගවදෙනෙක් අඟ උස්සන්නේ ලෑස්තිලා ඉන්නවා තමයි පාත් කරගෙන ඉන්න හරි ලේසි. ඒ රැහෙන කට්ටිය ඉන්නවනේ මේක. දඟලන්න ආවද අයියා ලොකුයි කියලා යන්න දෙන එකයි කියන්නේ. ගියාට පස්සේ කරකවල වැටිච්චාම මොකද්ද ශේෂ්ත්‍රය දන්නේ නැහැ බුද්ධ ශේෂ්ත්‍රයක වැඩ කරන්නේ. කරකොල වැටුණාට පස්සේ ආය කබරෑ පොළොවේ ගැහුවා කියනවා. සීසී කඩ යනවා. ඉතින් ඒ නිසා මේ භාව දෙර් තේරුම් ගන්න අනේ මේ සියලු සත්ව එවැනි දුකකින් ඉතින් අපි මොකද එහෙම දෙයක් කරන්න මේ සියලු දිනාට මේ තමන්ගේ සත්ත්ව භාවය වැටහෙවා ඇලෙන ගතිය පාන ඒ කිසි කෙනෙකුට හුස්ම නොගෙන ඉන්න බෑ නිකන් දෙන බෑ හැබැයි ඒක නිසා කාටවත් වාල් නැහැ නමුත් හුස්ම ගන්න. ඊගාට භූත කාටකත් මේ කියනවා හොඳ සිගරට් බොනකොට කියනවා සිගරට් බිම් නැත කරන්න බැරි නම් මේ අන්ධකාරයේ ඉඳගෙන ඇද්දක වහගෙන සිගරට් බොන්නේ කියලා. කිසිත් දෙයක්. කිසිම දෙයක් පුක්කාල බුම් උලම්බෝල අරනකොට තමයි වීරත්වය එන්නේ. මම කටින් අතින් දුන් දාන සයිස් එකේ කෙනෙක් මම කියන්නේ වෙනකොට ඒක ඒ අත උස්සගෙන සිගරට් එක පීගෙන යන තමයි ඒතකොට තමයි සිගරට් එකේ තියෙන වටිනාකම. එනත අන්ධකාරයේ ඇස් දෙක වහන හිකරු බොණ්ඩ කියන්න කාටද? වැඩන්නේ නැහැ. එනත අන්ධකාරයෙන් ඉඳගෙන බොණ්ඩ කියන්න කාටද? වැඩන්නේ ඒකේ දෙයක් නැහැ. ඒකට ක්ලබ් එකට යන්න ඕනේ. දවසේ හොඳම වෙලාව වෙන්න ඕනේ. වැදගත්ම බලන්න ඉන්න ඕනේ. ඒකලේ පහරන්න ඕනේ. ඒක වීදුර පොලේ ගන්න ඕනේ. ඒක තමයි මේ බීමක්කමේ ස්වභාවය. භූත උනේ නැත්නම් වැඩන්නේ. ගෙදර ඉන්න ගෙදර ගෑනට බැනුම් ගහලා වැඩක් නැහැ. අල්ලපු ගෙදර ගෑනට ගහන්න ඕනේ. නැත්නම් අල්ලපු ගෙදර මිනිහා. ඒකෝර තමයි ඒකේ පෙනුම. ඉතින් මේ භූත ස්වභාවය තමයි අපේ ස්වභාවය. අපිට මේ ඉතින් මේ කැලේකට ගිහිල්ලා මේ එකම දුඹුරු වර්ණයකට හැංගිලා පැත්තකට ගිහිල්ලා අපි සංඝ කියන එකට මුවා වෙන්නේ මෙව පැණි කැපී නොපෙනෙන්නේ. අපි ඔක්කොම සරුවඥයන් වහන්සේ ගෝලියෝ එකම වංශේ එකම જાතියේ එකෙකුට එකෙක් ලොකු නැහැ. රහත් වෙච්ච එකාවත් පෙන්වන්නේ නැහැ. දුස්සීල මහණොත් එක්කම ජීවත් වෙනවා. දුස්සීල මහණොත් මොන කරන්නේ මේ දුස්සීලකම දන්නේ කරන් තමයි මම මේ තමයි පැවිදුනේ කියලා ඒ සංඝගතිය කියන මිසක්ක අර පිරිසුදු සංඝයාගේ එල්ලිලා හරි පිරිසුදු වෙන්න බෑ. ඒ නිසා පොදු මට්ටමකට ගන්න පුදුමාකාර ප්‍රයත්න මේ සමන කියන වචනේ කියනවා. සමාන ගති ඒක තමයි පැටලුණේ අපිට කාල් මාක්ස් තුමාගේ මේ සහෝදරය කතාව. කොමියුනිස්ට්ලා ඔක්කොම සහෝදරයන්ට ඔක්කොම හිතුවා මේක තමයි ආර්ය සමාජය කියලා කට්ටිය කියලා ඡන්දෙත් දුන්නා. ඒක නේ බුදුහාමර කියන්නේ ඔක්කොමලා අප්පකා බාලුකා ගංගා අනන්තා නිබ්බුතා දිනා නංගානංගගේ වැලිය වැලි තලාවක තියෙන වැලි යටයක් වෙන්න උත්සාහ කරපන් කැපිපෙන්න එපා. ඒකට ඔක්කොටම ලාභ සත්කාර සමෝසය යන්නේ එක්කෙනෙකුට වැඩි වෙන්නේ නැහැ. අතිරේක නැත්නම් අමතර ලබන්න හදන්නෙත් නැහැ. ලැබෙන දේක් ඔක්කොටම ගියාවයි කාටද ලැබෙන දේ මටත් ලැබිච්චාවයි කියලා පොදු භාව වෙනවා. එතකොට භූත ස්වභාවේ අපි නිකන් භූත වැඩ කරන්න යන්නේ. කරනකොටම දැනගන්නවා මේ තමයි වංචනික ධර්ම. මේ තමයි තණ්හා මාන දිට්ඨි මතුවේ නැති. ඒකට පුද්ගල කිවර කරන ඔය කොච්චර ගණන්කාරකම් අයියේ තියෙනකම් නම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් නිලයේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලොවින් යනකම් ගියාට පස්සේ ඔක්කොම දැන් කැබිනට් එකේ ඔක්කොම ඉන්නේ එතනලු අපායි මෙහි ඉන්නකොට තමයි විරුද්ධ පක්ෂයේ අර පක්ෂයේ කැබිනට් වෙන් වෙනා දෙන ගියාම ඔක්කොමලා එක තැන එක ප්‍රයෝජනේ තමයි ගන්න ඕනේ ෂුවර් එකේ ආය මොනවා කන්නේ ඒකයි මෙහි ඉන්නකම් ඔය පිස්සුනට ඒ වගේම අත්බව පරියාපන්න කැපිපෙන්නේ මම අරයට වැඩි වෙනස්. ඈ? ඒක තමයි හරි අප්සෙට් එක. උඟ දෙනෙක් ඉන්නත් ඒකයි මේ භාවනා කරන්න බෑ, පැවිදි වෙන්න බෑ, කැලියට එන්න බෑ කියලා කියන්නේ. ඒ ඕන දෙයක් අපි දෙයි මට තනක් තියෙනවා. අපි ඒ සඳහා ඕනම කෙනෙක් මොනම පින්කමක් කරුවා. මොකද කොක්කේ ලීලා තියෙන කොහෙද කියලා බලන්න. කොතන කෙරුවකත් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක එන්නේ සුද්ධ වී යනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක දන්නේ නැතුව කරගෙන යන්න ගියාම අපිට වෙන්නේ <clears throat> පිංකම් කියලා ගොංකම් කරන්න වෙන්නේ. එනතම මේ භාවනා කරනවා කියලා භාව නැව විතරයි තියෙන්නේ. භාව කියලා කියන්නේ වලිගෙට. භාව නැව විතරයි තියෙන්නේ අනිකරිය තේරම තියෙන. නමුත් මේ වචන කියනකොට අපිට බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඇත්තට අටුවාචාර්යනා කියලා මතක කරලා කියන්නේ අභියෝගයක් පෙන්වනවා. ඔබ මේ සත්ත්ව වෙන්න දාන්නේ, පාණ වෙන්න දාන්නේ, භූත වෙන්න දාන්නේ, පුද්ගල වෙන්න දාන්නේ, අත්ත්ව භාවරිය පන්න වෙන්න දාන්නේ. මට හුඟක්ම hina යන්නේ අපි හිතනවා මේක මේ අනික් අයට පේන්නේ නැහැ. අපි හිතනවා මේක කරන්න අභිඥා තියෙනවා. නෑ. සෝපාකට උනත් පේන. අත්තරුදු ගුවදින කඩ තියාන යන පේන මුගේ ඔළුවේ ඉතිමිලා කියන්නේ. ඒකට කවුරක් කියලා දෙන්න ඕනේ. අපි ඒ දවස්වල මට හොඳට මේකයි ක්ලික් එකම ගිහලා මලකෙවල පිටිත් පොළවල් වල කවුද මුදුන වෙන්නේ කියලා. ගරු අතිගරු. ගරු භාවයට තමයි ඕන දෙයක් අප කරන ඒ වෙලාව. ඒක ඒක හම්බ වෙනවනම් කලින්ම යනවා. ආපු නැති කට්ටියට බයිනවා. මේ වගේ වැඩකට කරනකොට කලින් වෙලාවට එන්න දන්නේ මම නම් ඉවරලා වළම්පු ගත් හොදලා තියලා යන්නේ කියලා මොකටද? අර අන්තට්ටු දාගන්නම් නෑ. එහෙම නෑනේ පලාතක යන්නේ. මට හරියට වෙලාවට ආර්දනා කරුවේ නෑ අරකයි මේකයි නානාප. ඉතින් මේ දේ හම්බ වෙනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ. ජීවිතය මෛත්‍රී භාවනාදී ওই පත් ඔය පහම මේ පාවොක්සාරික පොතේදී පරිවර්තන කරන්න ගිහලා මම ගොඩාක් ඩික්ෂනරි කියුවා. ඒ සංසි මතකවල දෙන්න තිබුණා. සමහර විටක මේක මේ හුවා දැක්වීමක් වෙන්න ඇති. ඒකට මොකද්ද පණිවිඩයක් තියෙන කියලා මට හිතුණා. භාවනා කරනකොට පණිවිඩයක් තියෙනවා. එපා ඔලෝසන්. එපා ඔලෝසන් යන්නේ. මේ බුදුහාමුදුරුත් එක්ක ඒ විදිහ කරන්න බෑ. ඒ විතර නෙමෙයි ඒ ඒකට හම් වෙන විපාක එතනම. විශේෂයෙන්ම මේ බිස්නස් ලෝකේ හරි පාතාල ලෝකේ කල් ගනි. මෙතෙන් ආවට පස්සේ බෑ. මෙතෙන් ආවට පස්සේ එතන එතනම ඒකේ ආදීනව ආනිසංස පේනවා. ඒ නිසා පුළුවන් තරම් හේතමානීව අපි යන්නේ රහතන් වහන්සේලා වැඩි මගක. උන්වහන්සේත් එක්ක බලන්න අපිට මොන ගුණද තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ මොන එක බලන්න අපි කවුද? ඒ වගේම අපි මෙතෙන් නිකන් ගෙනාවු ආචාර්ය પરම්පරාවත් එක්ක බලනකොට අපි මොකද්ද කරන්නේ මේ කියන එක හොඳට තේරුම් ගන්නවා නම් එන්නේ එන්නේ නියතමානී වෙන්න වෙන්න ආනාපාන සතිය අර විතක් කපල දාලා ඇති කරගත්ත පිසුදුකම නඩත්තු කරගෙන යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒකම කියන්න කටනාවට කටේ වෙලාවෙම තේරුම් ගන්න. කේවලා කියන වචනයක් නැහැ. මේ කේවල කියලා කියන්නේ මේ නෑ නෑ අඩුම ලංසුව කියන එකයි. කේවල උෂ්ණත්වය කියලා කියන්නේ අංශක බිඳුව. කේවල තත්ත්වය කියලා කියන්නේ සතෙකුට පුද්ගලට කියන එක නෙවෙයි. අඩුම මට්ටමේ සතා කියලා කියන්නේ ඇලෙනවා කියන අඩුම මට්ටම. ඒ කියන්නේ අට්ටි ඉමස්මින් කාය කියලා කියන්නේ අට්ටි ඉමස්මින් නෙවෙයි අට්ටි ඉමස්මින්. එහෙම නැත්නම් ඉටිපිසෝ කියලා කියන්නේ භාග්‍යතුන්ච මෙසේද කියන එකයි. ඒක බුදුහාමරගේ ගුණයක් නෙවෙයි. වාක්‍ය කරනකොට බුදුහන්සේ මෙසේ තරහන් වනසේක මෙසේද සම්මා සම්බුද්ධ වෙන දිට ඉතිපිසෝ ඉතිපිසෝ ඉතිපිසෝ කියන. ඉතිපිසෝ කියන්නේ බුදු ගුණයක් නෙවෙයි. කේවලයි කියලා කියන්නේ අද්දුම ලන්සුවෙන් කියන එක. යටත් පිරිසෙන් කියන එකයි. කේවල උෂ්ණත්වය කියලා කියන්නේ අංශක බිඳුව. එතකොට ඍණ 273ට බහින්න ඕනේ කේවල උෂ්ණත්වයට යනකොට කේවල தত্ত্বය කියලා කියන්නේ මේ යටත් පිරිසෙන් කියන වචනේ කේවලා කියන්නේ ඒ පහක් වූ ඕදිසෝ අනෝදිසෝ අනෝදිසෝ එකක් නෙමෙයි. ඒ කියන්නේ වචනේ යටත් පිරිසෙන් කියලා කියලා හිතා ගන්න කේවල කියලා. ඒකම තමයි කලකට මේක කඩලා නැහැ. නමුත් කමෙන් තුන කියලා දුන්නා. රසයෙන් සුවතෝ රස මුදුවා දෙනවා. සෝචෝච අස්ස කෙනක ඡයන්නයි අයන්න ඇගදෙච්චාම අයන්න ලොප්පෙච්චාම චස්ස සෝචෝ අස්ස අස්ස අස්ස කියන්නේ ඔහු සුවචයි සෝචෝ චස්ස ඔහු සුවචයි ඔහු මුර්ධුයි මොහු අනන්තිමාන මා මාන නැහැ ඒ වගේ මේ පද සංදි වෙනකොට එන වචන ඔය කන්නේමෙච්ච සූත්‍ර වගේ ඔය සුත්තනිපාතේ සූත්‍රවල ඒවට කියන ආකයික් ලැන්ග්වේජ් කියලා උගා පැරණි කියවලා කියවලා කියවලා ඒ ඔක්කොම සමාස වෙලා තියෙනවා ලස්සන වචන තියෙනවා ඒ ලියලා බලනකොට වචන රාශිය කැඩිලා හැදිලා තියෙනවා. ඒ කියන්නේ හුඟක්කල් භාවිත වෙලා තියෙනවා කියන එක. දැන් කමත් භාෂාව ඒවා එහෙම ඒ වචෙන්ට ඇවිල්ලා තියෙන උගාවක් බරපතල වචන පාවිච්චි කරලා කරලා කරලා කරලා උපමට්ටම්. ඒ සම්ප්‍රදාය නියෝජනය කරන. සූචෝ චස්ස කියලා කියන සූචෝච අස්ස මුදු අස්ස ඒ කියන කෙනා අස ඒ කියන්නා සූචයි මුරුතුයි අනුතිමානයි.